ඉතින් තවත් චාරිත්‍රාක් තමයි අපි මේ ධර්ම දේශනාව දේශනාවලියක් විදිහට පවත්වනවා. සර්වඥ දේශිත සූත්‍රයක් ඉදිරිපත් කරගෙන ඉතින් මේ වකවානුවේදී අපි සුත්ත නිපාතේ කග්ග විසාන සූත්‍රයයි ඉදිරියෙන් තියාගත්තේ. ඉතින් ඒ කග්ග විසාන සූත්‍රය සූත්‍ර පිටකයේ තියෙන අනිකුත් සූත්‍රات එක බලනකොට විශේෂත්වයක් තියෙනවා. මේක ඔය නවංග සත්තු සාසනයේවත් හඳුනාගත්තේ නැති වර්ගයකට වැටෙන්නේ නවංග සත්තු සාසනය කියන්නේ සුත්තං ගෙය්‍යං වෙය්‍යා කරණං ගාථා इति උත්තකං ආදි වශයෙන් බුදුරජාණන්සේ දේශනා කරලද සූත්‍ර කියන්නේ ගද්‍යපද්‍ය දෙක එකතු දේවල් ඊට පස්සේ ගෙය්‍ය කියලා කියන්නේ ගද්‍ය ගාථා කියලා කියන්නේ පද්‍ය ඉති උත්තක කියලා කියන්නේ මෙසේ වදාරන ලදීයයි කියලා ආනන්ද හාමුදුරුව පෙරවදන තියපු දේවල් ඊට පස්සේ අබ්බූතං වේදල්ල ධම්මං ජාතකං ආදි වශයෙන් අද්භූත ධර්ම වේදල්ල ධර්ම විද්‍යාකරණ ධර්ම ජාතක කතා කියලා ওই ශාසනය නැත්තම් මේ දේශිත ධර්මය නවාංගයකට කඩලා තියෙනවා. නමුත් මේක කියලා තියෙන ඔය එකටවත් අහිති වෙන්නේ නැහැ. පසේ බුදුරජාණන් වහන්සේලාගේ උදාන ගාථා කියලා. ඉතින් ඒක උනත් ඒක සරුවච්ච දේශනාවක්. සරුවච්ච දේශනාවේ එහෙම කියවෙන්නේ නැහැ. ඒක පස්සේ බුදුරජාන් වහන්සේලාගේ උදාන ගාතාවල් කියන එක නමුත් පසු කාලීනයකට විස්තර අර්ථ කතා සපේන අට කතාචාරින් වහන්සේලා දැක්කා මේකේ කිසිම තැනක නැති විදිහට මේ සූත්‍රයේ මේ හුදකලාව ගැන කතා කරනවා අනිකුත් ඒවායි හුදකලාව වගේ කරන නමුත් මේ තරම්ම හුදේකලාවම අගය කරන්න ગાථා 40ක් බඳිච්ච වෙන සූත්‍රයක් නැහැ. ඒ සූත්‍රයේ ධ්‍රුව පදයක් තියෙනවා හැම ગાතාම වගේ අවධාන වෙන ඒකෝචරේ කග්ග විසාන කප්පෝ. ඒකේ ඒකේ වටින වචනේ තමයි ඒකෝචරේ. ඒකචාරී ජීවිතය. ඒක ඒක භක්තක ඒක සීයක ඒකචාරී කියලා සඳහන් කරලා තියෙනවා. තනිව හැසිරෙනවා දවසට තනි බත්තක් බුදිනවා තනි ඇඳේ නිදා ගන්න. ඉතින් මේක තපසට අවශ්‍ය දෙයක් හුදකලාවක් කාය විවේකයක් චිත්ත විවේකයට උපකාරක ධර්මයක් උපදි විවේකයට ආධාරක ධර්මයක් කියලා දේශනා කළා කියලා. මොකද මේ මුළු සූත්‍රයේ මෙච්චරමයි කියන්නේ. මේ හුදකලාවයන්, එකලාවයන්, ඒකබත්තක වයන්, ඒකදීයක වයන් නදුතියෝ දෙවන්නේක් තියාගන්න එපා. ඒකල බුදුහාම කියනවා තණ්හා ဒ ුතියෝ පුරුෂෝ දීගමද්ධාන සංසරං මේ මුළු සංසාරෙම අපිට දෙවැන්නිය වෙලා තියෙන තණ්හාව. මොන දෙයකට හරි තව සායක් ඉල්ලනවනම් කායික වාචික මානසික මොනම පැත්තකට හරි තෘෂ්ණාවට තමයි අඬගන්නේ. ඒ නිසා මෙතෙක්කල් සංසාරේ හැසිරලා තියෙන තෘෂ්ණාව දෙවැන්නිය කරගෙන. ඒ නිසා දෙවැන්නියක් නොවේවා. ඒකචාරී වේවා, අදුතිය වේවා, ඒකබත්තක වේවා, ඒකසීයක වේවා කියන එක වටින අදහසක් නමුත් මිනිස්සුන්ට අමාරුයි. ඒ නිසා මේක සම්මා සම්බෝධිය පතන මහා පෝසතාණන් වහන්සේට චරිත කතාවට චර්යාපදානට අපදානට කිට්ටු කරන තමයි. මහා රහත් බව හදන පතන ශ්‍රාවක බෝධියට පතන්න තමයි. නමුත් පසේ බුදුජාණන් වහන්සේට හේතු කරන්න පුළුවන්. මොකද පසේ බුදුජාණන් වහන්සේලා පරෝපදේශ රහිතව ධර්මය අවබෝධ කරලා අනුන්ට බණ නොකිය පිරුණා පාන. ගොළු බුද්ධ කියලා කියන්නේ. ඉංග්‍රීසියෙන් කියන්නේ මේ ධම් බුද්ධ ගොළු බුද්ධ කියලා. ඉතින් ඒ නිසා ඒ ඇත්තන්ට මේක අටුවාචාර්ය වංශල බොහොම සාරක්ෂාකාරීව හේතු කළ තියෙනවා මේක පසේ බුදුරජාණන් වහන්සේලාගේ උදාන ගාථා කියලා. ඉතින් අපි ඒක පිළි අරගෙන යමු. නමුත් මේ භාවනා කරන එක්කනට පේනවා මේ ධර්මය මේ බුදුහාමුදුරන්ගේ ධර්ම මේක පසේ බුදුහාමුදුරන්ගේ ධර්ම මේක ශ්‍රාවක බෝධින්නාසලාගේ ධර්ම කියලා එහෙම කියන්න බෑ. ධර්මයේ තියෙන්නේ తాදී ගුණේ. විමුක්ති රසය. ඒ නිසා ගැඹුරෙන් බලනකොට නම් මේ වර්ගීකරණය බබාලට මේ තුරංගන කතා කියනවා වගේ නිදාගන්න කිට් වෙලා නැලවිලි බස් වගේ මේ නමුත් සාමාන්‍ය ලෝකයා නැලවෙන්න කැමති සාමාන්‍ය ලෝකයට උරතල් බස් නෙවෝන කරන්නේ සුරංගනා කතානේ ඉතින් ඒ නිසා අටුවාචාර්ය මහන්සලා කියා බය අරින්න විශේෂයෙන්ම ගිහියන්ගේ හුස්ම ගන්න බැරුව යනවා මේ වැහෙනකොට එතකොට ගිහියන්ට නිකන් පපුව වතුර ගා ගන්න කියනවා නෑ නෑ ඕගොල්ලෝ බය වෙන්න එපා. ඕගොල්ලෝ පවුල් කණ්ඩ හොඳට අඹදරුවන්ට එක බුදියන්න දවසට තුන් වේල වළඳන්න සෙනගත්ත ලීගලී වාසය කරන තෘෂ්ණාව වඩන්න මේ බණ අහන්න ඕනේ නෑ. ඕගොල්ලෝ අහන්න ඕනේ ඕගොල්ලෝ ජාතක කතා ටිකක් අහලා සුරංගනා කතා ටිකක් අහලා බබා දොයි කරගන්න. තව ගිහියේ තුච්ච කරලා පහත් කරලා පැවිදි වෙච්ච කෙනාට පේනවා බුදුහාමුදුර රහසින් අපිට මේ රසමසෝලක් දෙන්නා වගේ ලුණු මුල් බලන්න කෑල්ලක් දෙන්න වගේ පෙන්ලා දීලා තියෙනවා. ඔන්න පුළුවන් නම් අහගනින්. අහගෙන පුළුවන් නම් කරපන්. කරනවා නම් ඒක අගේ කරපන්. අගේ කරලා ඉස්සරහට යන්. එතකොට නම් ඔය බාධක අටුරු නෑ. දෙවන්නේක් නෑ. න අද්විතියෝ. න නදුතියෝ. අද්විතියෝ. ඉතින් මේ අර්ථ කතාව හැමදාම මේ දේශනා මුලදී පූර්විකාවක් වශයෙන් දේශනා කරනවා මගේ මුතු පුද්ගලික මත. ඒ නිසා ඒක සමහර විටක අටුවාචාර්ය වංශලගේ මතවලට විරුද්ධ වෙන්න පුළුවන් පුද්ගලික මතවලට විරුද්ධ වෙන්න පුළුවන් කෙසේ නමුත් මම ඉතින් පොඩි අවස්ථාවක් ගන්නවා මගේ මතය මුලින් පොඩ්ඩක් අඳුලා දෙන්න ඒක නොවෙනවා නම් හොඳයි හැබැයි තත්ත්වගත කරන්න නැතුව බන කියනවා කෙසේ නමුත් ඊට පස්සේ අපි යනවා මේ මේක පසේ බුදුරජාණන් වහන්සේ නමකගේ උදාන ගාතාවක් කියන මතය පිළිඅරගත්ත අටුවාචාරින් වහන්සේගේ අර්ථ කතාවට අට කතාව කියලා කියන්නේ ඒකට මේ ගාතාව අපිට තේරෙන විදිහට කියලා දෙන කතාවට කියනවා අර්ථයේ සපේන කතාවට අට කතා. අට කතා කියනවා අට කතා චාරින් වංශී කියනවා. ඉතින් මේක බොහෝ විට පුතුක සාචාර්යින් වංශී ඉදිරිපත් කරපු දෙයක්. ඒක විශාල ප්‍රකරණ වර්ධිනවා. බුද්ධ භාෂිතය ඊට වැඩි ටිකක් විස්තර සහිතව <clears throat> අට කතා විස්තර කරන කාර්යයට <clears throat> කට්ටියක් ක්‍රිකට් ගහද්දී පැත්තකටලා අට්ටාලයක් හදාන එකනේ කොමෙන්ටරිස් දෙනවා. ඒ ක්‍රිකට් ගහන එකවත් දන්නේ නැති දේවල් අරු කියනවා. බලහන් ඉන්න මිනිසුන්ට පේනවා යකෝ ක්‍රිකට් බලලා වැඩක් නැහැ කොමෙන්ටරිස් නැතු. ඒ නිසා දැන් මිනිසු කරන්නේ ටෙලිවිෂන් එකේ ක්‍රිකට් බලන ගමන් රේඩියෝ එකේ කොමෙන්ටරිස් අහනවා. මොකද ඒ තරම් පචතොගයක් කියනවා කමෙන්ටේටර්ස්ලා. මොකද වවාගෙන කරන්න පුළුවන් ඉන්නේ ක්‍රිකට් කාර්යෝ ක්‍රිකට් ගහද්දි කමෙන්ටේටර්ස්ලාගේ ඒ අතිශෝක්ති නිසා. ඒ වගේ තමයි අට කතාචාර්යින් වහන්සේලාත් අර වැඩි යද්දි බුදුහාමුදුරුත් කියලා කට්ටිය බණ භාවනා කරද්දී මේ ශාසනය පවතිනට ඒවට සාමාන්‍ය මිනිසුන් තේරෙන දාට අට කතා වෙනවා. ඒ සාමාන්‍ය මිනිසුන්ට මේ සමාජලාට ලොකු ඉතිහාසයක් එකේ තියෙනවා. ලොකු දනුන් සම්භාරයකුත් තියෙනවා. ලොකු ගාථාවට එළිය වටන ගතියකුත් තියෙනවා. ඉතින් ඒක සාකල්ලිය විශ්ිකරණ එක නෙවෙයි තියෙන්නේ. මොකද භාවනා කරන එකන බුද්ධ වචනය පිළිගත්තර කිසි කෙනෙකුට දොස් කියන්න බෑ. මොකද අපි දන්නේ නැති දෙයක් ඒකේ තියෙනවා. මොකද අටුවාචාර්ය වංශයට තියෙන ගෞරවය තමන්ට තේරෙනවා එන්ටෙන් කියන තමන්ගේම අත්දැකීමට කිට්ටු වෙන්න පටන් ගන්නවා. ඒකෝට තමයි අපි අට්ඨකථාචාරින් වහන්සේගේ විමුක්තිය ලබන්නේ. ඉතින් ඒ අනුව බලනකොට මේ ගාතාවට අට්ඨකථාචාරින් වහන්සේලා දී තියෙන කතාව අනික් කතාවලට වැඩිය ටිකක් තාත්විකයි. ටිකක් ඒක පසුබිමට අදාළයි. ඒ වගේම මේ සපේලා උත්තරයක් දෙනවා. මේකෙදි තියෙන්නේ බ්‍රහ්ම මේ බරණැසුර බ්‍රහ්මදත්තන රජකෙනෙක් රාජ්‍ය කරන කාලේ ඒ රජුරවන්ට ඉඳලා තියෙන හොඳ කෝකියෙක් සුදෝ කියන වචනේ පාවිච්චි කරන පාලියෙන් අරක් කැමියෙක් ගිනි ගියේ මේ කුස්සිය වැඩ කරන මිනිසයා මිනිහා මේ දක්ෂයි අත්තරව ශිල්පේ දක්ෂයි ඉතින් මිනිසයා දවසක් එයා දන්න හැම ශිල්පෙම දාලා ලස්සන භෝජනයක් සකස් කරනවා රජුරවන්ට අමාත්‍ය මණ්ඩලෙ ඉන්න වෙලාවට රාජ භෝජනයක් ඉතින් මේ සුවඳ වැටෙනකොටම කෙල උනනවා දිවට තියෙනකොටම දහසක් රසනහර පිනවනවා උඩට දිරවනවා උඩට පෝෂ්‍ය පදාර්ථ තියෙනවා කිසිම විස බීජයක් නැහැ ඒක වළඳනකොටම රජුරන්ට හිතෙනවා මේ මේ කෝකියා එහෙම නැත්නම් අපි කියන මේ ආරක්ෂක මේ හරිම දක්ෂයි මේ මනුස්සයාට මේ ටැග්ගක් දෙන්න ඕන උසස් සීමාවක් දෙන්න ඕන ප්‍රසාද දෙන්න ඕන කියලා කෝකියත් ළඟ ඉන්න බලා ඉන්නවා දැන් රජුරෝ මට මොනවද කියයි දැන් හොඳයි කියයි. දැන් ප්‍රසාදයක් දෙයි. දැන් උසස් වීමක් දෙයි කියලා. එතකොටම රජුරණ කල්පනා වෙනවා යම් ආකාරයකට මේ රසපිනෝපමණින් කෝකියෙකුට උසස් වීමක් දුන්නොත් රජුරෝ රසලෝලියෙක්. ගේදයක් ඇති කෙනෙක්. කැහුලාවෙක්. මේ කැමදාත කෙනෙක් කියලා හිතයි කියලා රජුරෝ හිතා ගන්නවා මෙහෙම එකවරයි කරන්න හොඳ නැහැ. මේ ටික කාලයක් යන්න ගිහිල්ලා ගුණයට පස්සේ සලකනවා මේ රජ ධර්ම වලට ගැලපෙන්නේ මේ කලබලේ ස්තුති කරනවා කියලා. ඒකට කෝකියා හිත නරක කරගන්න. හිත නරක කරන පහුවෙන්ද දෙනවා කර විලයි, තිත්තංගුණයි, තිත්ත කැකිලි හරි ගැසලා දෙනවා රජුරා. එතකොට කිසි රසක් නැහැ. ඉතින් රජුරෝ මේක කාලා හිතනවා යද්ද කී විතරක් මීයක් යා මෙච්චර මේ කුස්සිය බඩු චීර්ති මේ මොනවද මේ විලා තියෙන්නේ. මේකට මේක හිතගත දාන්න වටිනවා. මීයක් යා තියෙන අර තීන් ටික හකස් කරලා දෙන එක හකස් කරලා දෙන්නේ මොකද්ද මට මේ ඉදරට ටිකවත් කරගන්න බැරි රාජකාටිකවත් කරගන්න බැරි වැඩක් කියලා හොඳටම කේන්ති යනවා. කේන්ති ගිහිල්ලා මේ මනුස්සයාට අප්‍රසාදයක් පළ කරන්න හෝ ඩිමෝෂන් එකක් දෙන්න හෝ කල්පනා කරන ඉන්නවා. ඒක හොඳ නෑ. මං වගේ කෙනෙක් මේ වගේ මිනිසෙකුට මේ එක වැරද්දකින් හෝ කාරණාවකින් එහෙම අප්‍රසාදේ පළ කරන්න හොඳ නෑ කියලා ඉන්නකොට කෝකියා හිතනවා මේ රජුරවන්ට රසනහර නෑ කියලා. හොඳ දේ දුන්නත් රජුර ගණන් ගන්නෑ නරක දේ ගණන් ගන්නෑ ඊට පස්සේ කෝකියා කරන්නේ ඊට පස්සේ හම්බෙන හම්බෙන ටික චීස් ටික බටර් ටික කිරි පැන් ටික ගෙදර යවනවා ඒක ලෙවලා අර තියෙන මොනවාරි රඩු පරඩුවෙන් කන්න දෙනවා ඒ රජුරන් නැහැ නේ මේ නායන් නැහැ නේ රද්දිවක් නැහැ නේ රසක් නැහැ නේ ඉතින් රජුර කල්පනා කරන යකෝ මෙච්චර නගර අගනගර රාජධානි මෙච්චර තියෙන මට කන වේල ටික හම්බ වෙන්නේ නැහැ ඒක තමයි මේ කර්ම වැඩ ගන්න හැටි. මේ සාස්කල දෙන මනුෂයාගේ හිතවිලි ආකල්ප මත මට මගේ වැඩ ටික කරගන්න රාජකාරී ටික කරගන්න කැම ටික ලැබෙන්නේ මේ කෝකිය වැඩ කරන්නේ තන්නේ කර තණ්හාවදනේ. තණ්හාව දෙවෙනි තැන කරගෙන වැඩ කරපුවාම මේ මනුෂයාට ඔක්කොම අඩුම ගැටුව ගෙනත් දීපුවාම මේක අදලා දීපන් කියලා මේ මනුෂයා එක්ක රජුරාගෙන් හොඳට ප්‍රසාද බලාපොරොත්තු වෙනවා නරකට බැනුමක් බලාපොරොත්තු වෙනවා. රජුරෝ දෙකටම රජෙක් වශයෙන් ඒව අදහස් ප්‍රකාශ කරන්න හොඳ නැති බව කටයුතු කරනකොට රජුරන්ට දිවක් නැහැ කියලා හිතලා ඔහිවල් පළු වෙලා දෙනවා. ඒකල අර හොඳ ටික මේ ගෙදර ගෙනියනවා. ඉතින් රජුරන්ට මේක කල්පනා වෙනවා මෙච්චර රාජශ්‍රියක් තියෙන මටත් මේ මට අවශ්‍ය දේ වෙලාවට ලැබෙන්නේ නැහැ. ඒකට හේතුව මේ මේ කෝකියාගේ තියෙන වහා ප්‍රතිඵල බලාපොරොත්තු වෙන සතිය සහ තණ්හාව කියලා රජුරණ්ඩේ කිලෝ රක්නතු කල්පනාවකට වැටෙනවා කල්පනාට වැටලා රජකම අතහැරලා ගිහිලා තාපත පැවිදි පැවිදි වෙලා මේක විපස්සනා කරනකොට රහත් වුණා කියන එකයි මේකේ අර්ථ කතාව. ඒ කියන්නේ මේ පුංචි සිද්ධියක් හැබැයි පුංචි නෑ. සිද්ධිය තුන් පොළ පෙන්නනවා. රාගය ඇති කරන තැන පෙන්නනවා, ද්වේෂය ඇති කරන තැන පෙන්නනවා, මෝහය ඇති කරන තැන පෙන්නනවා. පෙන්නලා මේ අනුකරණ දෙයක්. හැබැයි රජුරෝණිය මේකට මේ බඳුන් වෙන්නේ පාත්‍ර වෙන්නේ ඉතින් රජු හොඳට කල්පනා කරලා මේක තමන්ගේ කර්මස්ථානය කරගෙන මේක විපස්සනා කරලා ඒකෙන් පසේ බුද්ධත්වේ සාක්ෂාත් කරගත්තා කියන එකයි මේකේ තියෙන පසුබිම් කතාව, නිදාන කතාව. එහෙම නැත්නම් ඉතිහාසෙ. ඉතින් මේ වගේ සිද්ධි අපේ ජීවිතේ කොච්චර දෝ වුණත් අපි තාම පසේ බුදු වෙලා නැහැ. අපිට තාම රහත් වෙන්නවත් පුළුවන් වෙලා නැහැ. මොකද හේතුව අපි මේ කෝකියාගේ වැරද්ද දකිනවා. ඒ නැත්තම් මගේ නොලැබීම කියලා දකිනවා. මේ හේතුඵල සම්බන්ධයක් හෝ තණ්හාව මුළු ලෝකෙම භ්‍රමජාලයක් වගේ වැඩ කරන බව අපිට තේරෙන්නේ නැහැ. අපි මේ තණ්හාව පුද්ගල ආරෝපණය කරනවා. ඒ නැත්තම් මගේ නොලැබීම කියලා හිතනවා. ඒ නිසා මගේ ලැබීම කියලා හිතනවා මේක සම්පූර්ණ ආත්මවාදයකට පටලැවුවට පස්සේ අපි තවදුරටත් අන්නා ද්විතීය කරගෙන සංසාර ගමනකට වැටෙනවා මිස අපිට රහත් බෝධියවත් පසේ බුද්ධත්වයක් සම්මා සම්බුද්ධත්වයක් ඈත් වෙනවා. ඉතින් ඒක නිසා මේ සංසිද්ධිය මේ ලෝකේ දුවන්නේ තන්නේ කර එකම න්‍යාය පත්‍රයකට තණ්හාවට. ඒක කවුරු හරි නැහැ කියනවනම් ඒ අකා ඇහි ඉඳලා හැම ගහනවා. ඒ තරම්ම තණ්හා දාසයි මිනිස්සු. ඒ වගේම අතෘප්ති කරයි මිනිස්සු. ඒ වගේම මැරෙන්නේ සම්පූර්ණ වෙලා නෙමෙයි කවදාකවත්. එහෙව් ලෝකෙ මම දිනන්න හදනවයි කියලා කියන්නේ තණ්හාවේ දිනිල්ලක්. එහෙව් ලෝකෙ මම පෙරදුනයි කියලා කියන්නේ තණ්හාවක් පෙරදිල්ලක්. මේක නොදැන ඉන්නවා කියලා කියන්නේ අඥාන උපේක්ෂාවක්. මේක දැනගෙනත් ඒකේ ඉන්නවා කියන එක මනුෂ්‍යකර කරන්න බෑ. මේ මනුස්සයා ඉතින් අයින් වෙනවා. ඒක නිකන් මූදට වැඩිච්ච මලකුණක් වගේ මූද රැල්ල වැඩ කරන්නේ මලකුණ එළියට ගෙන තාම. ඒ නිසා අපිට තාම මේක මේ තිදියට තේරිලා නැහැ. අපි හිතන්නේ තව ටිකක් පෝසත් වුණාට පස්සේ අපිට තණ්හා වැටෙයි. එහෙම නැත්නම් මේ අල්ලපු ගෙදර කට්ටියට කරදරයක් ආවොත් අපිට සැප තේරෙයි. ආන්නෝ විදිහට කල්පනා කරන නිසා අපිට මෙච්චර සාසනයක් ලැබිලත් මෙච්චර සංසිද්ධි මේ වගේ සිද්ධි අපිට දවසට කීසරයක් වෙනවද? ගැඹුරක් දකින්න බෑ. නමුත් අපේ ගෞතම සරුවච්චන් වහන්සේ හිතනවා එකෙක් දෙන්නෙක් හරි මේ පසේ බුදුරජාණන් වහන්සේ නමකට මේක හේතු කළා හරි කමක් නැහැ. ධර්මේ නම් ධර්මේ. පසේ බුදුරජාණන් වහන්සේ නමකට හේතු කළා හරි කමක් නැහැ. යම් කිසි කෙනෙකුට මේ දැනට කරන මේ තර්කණය අමු තෘෂ්ණාවෙන් මෙහෙවලක් දක්වව දැනට මේ කරන අභිවෘද්ධිය තන්නේ කර තෘෂ්ණාවෙන් මෙහෙවලක් දක්වව දැනට මේ බලාපොරොත්තු නිර්මාණශීලීත්වයේ තන්නේ කර තෘෂ්ණාවෙන් මෙහෙවන්නක් බව තමන්ගේ ජීවිතයට වෙච්ච නාස්ලනුවක් බව මේ තණ්හාව ද්විතීය කරගෙන ඇවිදින ලෝකයක් ඒ ලෝකේ හේරම අනාථ බව අඩු ගන්න ඒ ලෝකේ හිටියත් කමන්නේ මේ තණ්හාවයි න්‍යායපත්‍රය කියලා දන්නවනේ තණ්හාවයි මෙහෙවන අසනෝ කියලා දන්නවනම් ඒත් පාඩුයි. ඒ සඳහා මේ සූත්‍ර දේශනා කරාට ඒක ඒ විදිහට කිව්ව ශාසනයක් හිටින්නේ ආගමක් කරන්න බෑ. ඔක්කොමලා තණ්හාව මේ විදිහට අවබෝධ කරවොත් පන්සල් ටික නඩත්තු කරන්න පින්කැටියට පින්කැටියට සල්ලි වැටෙන්නේ ඔය හාමුදුරුන්ට නිලතල බෙදාගෙන මේක මේ බුද්ධ ශාසන මාත්‍යංශ පිටන්න හම්බ වෙන්නේ නැහැ. හැම එකනම තියෙනවා. ඒ නිසා පහුකාලීන සෑහෙන බයක් ඇති වුණා. බුදුජානනාංශ මේවා කිව්වා නම් සත්‍යයි. ඒවත් මේක මිනිස්සුෝ දැනගත්තොත් එහෙම මේ පිටියල්ලෙන් හම්බ වෙන ගතම් මේක නැතුව යනවා. ඒ නිසා මේක හදාගත්ත ඕක ඕගොල්ලෝ හිතර ගන්න එපා. රහත් වෙන්න ඕක ඕනේ නෑ. ඒක පසේ බුදුරජාණන් වහන්සේලාට විතරයි ඕනේ. ඒක අබුද්ධෝත්පාද කාලවල සිද්ධ වෙන දැන් බුද්ධෝත්පාද කාලේ. ඒ නිසා මේ කතා තිබුණට ඕවා කියවන්න එපා. ඕවගේ බණ අහන්නත් එපා. ඕගොල්ලෝ මේ තණ්හා වැඩෙන, දිව්‍ය ලෝක සම්පatti වැඩෙන, සුර සම්පatti ඇති වෙන, සිටු සම්පatti අරිකන දෙන, රජ සම්පatti අරන් දෙන, ඇමති සම්පatti අමැති දෙන කතාවල් අහන්නේ කියලා. නමුත් මේ රජ වෙච්ච කෙනෙකුට වෙච්ච දෙයක් මේ කතා කරන්නේ. ඔක්කොම ලැබුණාට පස්සෙත් පේනවා කර්ම ශක්තිය තියෙනවා නම් බත් වේලා හම්බ වෙන්නේ නැහැ. අපි හිතුවට මේක මේ අරක්කමියගේ දෝෂ කියලා මේ තණ්හාව නැති අරක්කමියක් ලෝකේ නැහැ. අරක මේ කියලා කියන රතනහර පිනවන්න උයන්න දන්නේ එකයි. ඒ කියන්නේ තණ්හාවේ 16ක්නේ. ඉතින් ඒක වැඩට ගන්න රජ්ජුරෝත් 16ක්නේ. රජ්ජුරුවන්ට තාම හොඳ නරක දෙකට තාම දාසකම් තියෙනවා. රජ්ජුරුවොත් සිං තණ්හාවට රසලෝලයට රස ගන්න කෙනෙක් නේ. ඉතින් අන්න එක තේරුම් ගත්තට පස්සේ මොන රජ සැපද? මොකද්ද මේ හම්බ කරගෙන අන්තිමට විඳින්න හදන්නේ කියලා ඒ රජ්ජුරුව ඇති කරගත්ත මේ සංකල්පනාව නැත්නම් නිවැරදි කල්පනාව නැත්නම් යෝනිසෝමංස්කාරයේ රජ්ජුරුවන්ට රජ වීම අතහැරලා රාජ්‍ය සභ අතහැරලා අටුවාචාන් වහන්සේ කියන විදිහට පසේ බුද්ධත්වයේ ලැබිලා තියෙනවා නැත්නම් සර්වචනාංශයේ කියන විදිහට විමුක්තිය සාක්ෂාත් වෙලා. ඊට පස්සේ අනික් අයට බණ කියන්නේ පසේ බුදුරජාණන් වහන්සේලා නමුත් පසේ බුදුරජාණන් වහන්සේ කියන ලද දේශන ලද කරන ලද උදාන ගාතාවක් වශයෙන් මේ කියන්නේ උදාන ගාතාවක් කියලා කියන්නේ මෙම මන්ත්‍රයක් වගේ එකක්. ඔක්කොම එකතු කරලා පිටු කරලා දෙන එකක්. ඉතින් ඒක මේ මේ ප්‍රාසයේ පිනිස, සද්ද රසයේ පිනිස කරන එක නෙවෙයි. අර්ථ රසයක් තියෙනවා. ඉතින් ඒ කියන්නේ ඒක බණක් වෙනවා. ඥානවන්තයාට ඒක බණක් කරගන්න පුළුවන්. බැරි නම් කියත හැකි බෑ බෑ ඌ අපිට වුණේ අපිට මේ රහත්කමයි ඕනනේ බසේ බුදුකම නෙවෙයි. ඒ නිසා අපිට රහත් වෙන බණක් කියන්න බසේ බුදු බණ ඕනේ කියලා මේක අයින් කරන්න පුළුවන්. නමුත් ගාථා විග්‍රහ කරලා බලනකොට පේනවා සර්වඥ දේශනෙම තමයි තියෙන්නේ. ඒකේ නිල්ලෝ ලූපෝ ලෝලූප ගතිය කියලා කියන්නේ ලෝල ගතිය. දේවල් වලට ආශ ගතිය. නිල්ලෝලූපෝ කියලා කියන්නේ මම මෙතෙක් කල මේ බැලේක් වාගේ, බත් බූතෙක් වාගේ මේ ලාභ සත්කාර පිටිපස්සේ ගියේ ලෝභ ආශාව නිසා. තණ්හා දාතකම නිසා. අපි කාමරාජිනීගේ කාමරාජධානියේ බත් බැලයෝ. දෙන ඕන දෙයක් පිටිපස්සේ යනවා ලෝලූපකම නිසා. නිසා නිල්ලෝලූප ගතිය කියලා කියන්නේ ලෝලූප ගතියේ තියෙන ආදීනව දැනගැනීම. මම මේ රට රාජ්‍ය අතහැරලා අපේ ගංගේවල් අතහැරලා නෑදෑය අතහැරලා මේ ඔක්කොම තැන් තැන් වල හොයාවිද ඉන්නේ පරිේශන තෘෂ්ණාවේ මේ ලෝල ගතියට නැත්නම් තෘෂ්ණාවට ඒ නිසා ඒ ගතිය දැකලා ඒකේ දඟලන මිනිස්සු අතර කොහෙද සත්‍යයක් ඒකේ දඟලන මිනිස්සු අතර කොහෙද සත්පුරුෂයෙක් ඒකේ දඟලන මිනිස්සුන්ට කොහෙද තේරෙන සද්ධර්මයක් මොකද ඒ කට්ටිය සද්ධර්මය කරන්න පාර්ට් ටයිම් ජොබ් එකකනේ මේන් ජොබ් එක මේ හම්බ කරන කණ එකනේ ඒක තණ්හා දාතකමනේ කියලා මට බැරිද මේ ලෝල මිනිස්යන් අතර නිල්ලෝලූප වෙන්න විෂම හිතවිලි ඇති පුද්ගලයන් අතර සමහිත ඇති කෙනෙක් වාටපත් වෙන්න කියලා ඇති කරන චිත්ත මාත්‍රාව මේ ලෝභ පුද්ගලයන් අතර තරහ කරගන්නෙත් නැතුව ඒගොල්ලෝ ඒගොල්ලන්ට ඉඟි කරන්නෙත් නැතුව ලෝභකම නාස්ලනුවක් කියලා Taman නිල්ලෝලූපව කටයුතු කරන්න ගන්න චිත්තක්ෂණේ නිවනටත් වඩා වටිනවා කියලා මට හිතෙනවා ලෝභකමේ ඉන්න ගමන් ලෝභයන් අතර ඉන්න ගමන් චිත්ත මාත්‍රාවක් ඇති කර ගන්නවා මම මේ ඔක්කොටම මේ 99ක් මේ ලෝලකම හොඳයි කියාගෙන ඒගොල්ල පද්ධති හදාගෙන රාජ්‍ය හදාන රාජ්‍ය විමසන කටයුතු කරත් මම ඒකේ තියෙන ආධිනව දකින්න මම නිල්ලෝලූප වෙනවා මම මේ යන කට්ටියත් කිසි කෙනෙක් එක තරහ නැහැ ඒ කට්ටිය 99ක්ම ඡන්දෙන් දිනු මම තනි අලියා මම කඟ වෙනගේ තනි අඟ වගේ නමුත් මම නිල්ලෝලූප වෙනවා කියලා. මිනිස්සුකට ඇතිවෙන චිත්තක්ෂණයේ සම්මා සම්බෝධිය වගේ පුදුමාකාර තෙදවන්ත ගුණවන්ත බලවත් ධීරවන්ත හිතක්. අන්නේ හිත තමයි අපි බුදු කරවන්නේ. එහෙම නැතුව මේ මේ තටමඬ দাঁඩි දාන්න දත්මිලි ගන්න දෙයක් ඇත්තේ නෑ. මෙන්න මේ චිත්තක්ෂණයට කියනවා නිල්ලෝලූපෝ නික්කුහෝ කුහක වෙන්න එපා. මේක සම්බන්ධයෙන් මේ ලෝකෙට එක පරම එකම දෙයක් gedittu maragaate gedittu ප්‍රකාශය වගේ මේ ලෝභ නැතිකම පෙන්නලා දෙන්න අපි දැඟලුවට ඒකෙන් තියෙන තවත් ලබනාත් පිටියට වැඩියෙන් හම්බ වෙන දෙයක් වගේ ලෝභකමක් නෑ. ඒතර තියෙන මේ කුහකකම. මේව නැත්තම් මේ මවාපාණ්ඩ හදන දේ පිළිබඳව දැනගන්න ඕනේ ඇත්තටම ඕනේ කරලා තියෙන්නේ දානෙටත් වැඩිය දීලා දාන එකක් ඕන කරන්න. දානයක් ඕන කරන්නේ අපිට දානය දීපුවම ආපහු ලැබෙන පිංගන හිතෙනවනේ. මේක දීලා දාන්න. අවස්ථාවක් බලන්න ඉන්නවා දීලා දාන්න. ඒකට මේ අවස්ථාව හදාගෙන සංවිධාන දාන දින එකත් හොඳයි පිං සිද්ධ වෙනවා. අවස්ථානුකූලව දන් දෙනකොට ඒක නෑ කුහක ගතියක්. ඒක නෑ ඒ දීප කෙනාගෙන් ආපසු බලාපොරොත්තු වෙන ගතියක්. මොකක්වත් නැතුව නික්කුහෝ. අපි කරන හැම වැඩකම පිටිපස්සේ තියෙන න්‍යාය පත්‍රය බැලුවොත් අපේ කුහකකම පේනවා. එහෙම න්‍යාය පත්‍රයක් නැත්තම් උද්‍යෝගයක් පහළ වෙන්නේ නැත. ඒක චිත්ත නියාමයක්. යමක් කරන්න උද්‍යෝගයක් පහළ වෙන්නේ ඒකට ලැබෙන මේ චීස් කෑල්ල මත. ඒකට ලැබෙන පළප්පරෝජනය මත. ඉතින් පළප්පරෝජනය හුවා දැක්කම තමයි යෝ තරඟ විභාගවල කියන්නේ. මේක පාසුලට උඹට මේක දෙනවා. මේක කෙරුවොත් මේක දෙනවා. ඉතින් ඒක ඊළඟන පිටිපස්සෙන් යන මිනිහට කියන්නේ කැරට්ටලිය පිටිපස්සෙන් යන බූරුවෙක් වගේ කැරට්ටලිය හම්බ වෙන්නේත් නෑ. ඒක උදේ ඉඳලා හැන්දෑනකම් බරා දිනවා. උදේ අප තියෙන කැරට්ටලියම හැන්දෑවෙත් තියෙනවා. ආන්නේ වගේ මේ ලෝකය මිනිසු උද්දීපනය කරනවා. උනන්දු කරනවා. උනන්දු කරන විශාල දේවල් අපි ඇමට පාවිච්චි කරනවා. නමුත් ඒ ඇම කන්නේ උද්දීපනයේ නාඳුනන මිනිහා. අපේ මුළු ජීවිතේම උද්දීපනයක් මත තියෙනවා. ඒ නැත්නම් මොටිවේෂන් එකක් මත. ඒ මම මේ වැඩේ කරන්නේ මොන දේ ළඟා කරන්නද කියනකොට වැටහෙනවනේ ඒක කොච්චර තුච්ච දෙයක්ද කියලා තේරෙනවා ආර්ය தත්ත්වයට යන්න යන. අපි ඔක්කොම කැප කරලා චාට් චාටුකම් කර කර, ශනකම් කර කර, මායාවිකම් කර කර මේ ලබා වෙන්න හදන දේ ආර්ය ලෝකයේත් එක බලනකොට එහෙලපු <clears throat> වසුරු පිටක් තරම් වටින්නේ නැහැ. මූත්‍රා කරු මූත්‍රා ටිකක් තරම් වටින්නේ නැහැ. උජීපාන්දර බිම දාන කෙලකුණු ටිකක් තරම් වටින්නේ නැහැ. නහයෙන් විසිකන හොටු ටිකක් තරම් වටින්නේ නැහැ. ඇහෙන් කබන කබ ටිකක් තරම් වටින්නේ නැහැ. කනෙන් ගලන කංකලාඳුරු තරම්වත් වටින්නේ නැහැ. මේ වගේ දෙයකට මේ කූකකම් කර කර අපි මේ නටන්නේ ඒකදී අපි එක එක නාය කුහකම් වෙනස් නිසා එක එක නාය එක එක නව කතා ලියනවා. එක එක නාය එක එක පාරිය පරිශන කරනවා. ආර්ය පරිශනේ පරිශන. ඉතින් කර කර කර කර අරයට වැඩි ඉස්සරහින් මාත ඉස්සරහට යන්න මේ එළවුම ඒකට ඒසනා කියන වචනේ සරුවචාන්දස් පරිශන සඳහන් කරන්නේ ඒසනා කියන්නේ ආහාර ගවේෂණය. කෑම හොයාගෙන යන ගතිය. ඉතින් ඒක කොච්චර ප්‍රකටද ප්‍රසිද්ධද කියනවනම් හැම සතෙක්ම පරිසරයට අනුව හැඩ ගැහිීමට මේ විචිත්‍ර වෙලා තියෙන්නේ ගොදුරු අල්ලන්නේ. නිසා බුදුහාමුදුර සඳහන් කළා තියෙනවා මට මේ සත්ත්ව ලෝකයේ තරම් විචිතුරු දෙයක් වෙන කොහෙවත් නැහැ හැම කෙනාම පරිසරයට අනුව හැඩ ගැහෙන්නේ ළඟට එනකන් ඉඳලා ගොදුරු අල්ලගන්න. ඉතින් ඒක තමයි අපේ <clears throat> මේ පෞද්ගලික දක්ෂකම් විභූෂණ සූරවීරකම් අපේ ප්‍රොෆෙෂනල් හැකියාවල් සේරම ඒ හැඩ ගැහිම මොකටද කුට්ටි කඩවන්නේ. ඉතින් මෙහෙම එකට නෙමෙයි අපි කරන්නේ මේ මාගේ මේ සටන රට ජාතිය ආගම පිණිසයි කියලා කටපැලෙන්න මහා ප්‍රකාශන කරනවා. හැබැයි මේ Tamange කුප්පිය පුරව ගන්නයි කියන එක නොකිය කියවෙනවා. ආර්යයන් වහන්සේලා දන්නවා ඒක. ඒ නිසා මේ කුහකකම ඕනේ නැහැ. කුහකම ඕනේ නැති වුණාට අයින් කරන්න බෑ. ඒ නිසා මම මේ වැඩ කරන්නේ කුහකකමකින් බව. මේකේ තියෙන යටි අදහසක්. මේ ලෝකෙට රංගපාන රංගපෑම තුල මේ අපි ගායන සින්දුව තුල මොකද්ද කුහකකමක් තියෙනවා. ඒක අල්ලන්න අපේ කල්යාණ මිත්‍ර අපට කියලා දෙන්නවා. ඔබ නටාගෙන ආවට ඔබ ඉන්නේ මෙන්න මේ මේ කොපල් ගහ ගන්නද ගේල් ගහ ගන්නද කියලා ඔබට තේරෙනවා තර අනිකායට තේරෙනවා කියලා පෙන්වන පිරිසට අපි කියනවා සබ්‍රක්‍මචාරීන් වහන්සලා ඒ අත්තු පිරිසිදු කණ්ණාඩියක් වෙන්නවා. ලොක් කරලා බලන කණ්ණාඩියක් වෙන්නත් නරකයි. පුංචි කරලා පෙන්න කණ්ණාඩියක් වෙන්නත් නරකයි. ඒකටම තමයි ළඟ තියෙන්නේ මම කුහක නොවෙමි. මම මගේ ස්වභාවයේ හැසිරෙනවා. ස්වභාවය හැසිරෙන කියන්නේ වල්බూరు නිදහස නෙවෙයි. මගේ ස්වභාවය හැසිරෙන කියන්නේ වල්බూరు නිදහස නෙවෙයි. අපිට බුදුජානනාංශය පෙන්නලා තියෙනවා ලෝක න්‍යායට යටදී ලෝක සම්මුතියේ ලස්සනට අපේ න්‍යාය අපේ හැසිරීම කරන්න පුළුවන්. අන්න ඒක සඳහා නික්කුහෝ කුහක නැති වෙන්න ඕන. ඒ නිසා අපේ තියෙන ෂාට මායාවී ගති මේ කුහකකමත් එක්ක හොඳ ලස්සනට ඇනිලා යනවා කිරිපැණි වගේ. ඒ නිසා අපිට ඉන්න ඕන ගුරුවරයෙක් නිතරම අපිට ඉන්න ඕනේ සම්බ්‍රහ්මචාරින් වහන්සේ නමක් නිතරම අපිට තියෙන්න ඕනේ ධර්ම සාකච්ඡාවක් නිතරම අපේ තියෙන මේ අඩුපාඩුකම් ටික අපේ ජන මේ මේ ඇද කුද ගැති ටික පේන බුද්ධජානක හිටියනම් සියලු ලෝක සත්වාසීන්ට කණ්ණාඩියක් වෙනවා. දැන් නැහැ. දැන් අපිට තියෙන අපිට එක බණ භාවනා කරන්නා වූ සම්බ්‍රහ්මචාරින් වහන්සේලා වැඩිමහල් හරිත් බාල වුණත් තමන්ගේ කණ්ණාඩිය කරගන්න නම් කෝක වෙන්න. අපි ඇටි ඇටි හේලි කරන අපේ ගතිය හෙලි කරන ගතියක් එන්න ඕනේ මේක ඇත්තටම ඉගෙන ගන්න දෙයක් නෙවෙයි පොඩි කාලේ අපි ළඟ තිබිච්ච දේ දැන් මේ මේ තාන්නමාන නිලතල උසස්කම් ලැබෙනකොට තමයි මේ කූක ගතිය වැඩි වෙන්නේ ඒ නිසා අපිට අලුත් ඉගෙන ගන්න දෙයක් මේක ඇතුලේ තියෙනවා මේක වසා හෙලන ගති තමයි අපි මේ ටැක්ටික්ස් කියලා ඉගෙන ගන්න ඒ වැඩියෙන් දන්න මිනිස්සු වැඩියෙන් ගෙවන ඒ කියන්නේ කෙලිම අපායි. ඒ ප්‍රകൃතිය නෙවෙයි ඌ දන්නවා ඇඩ්වර්ටයිස්මන්ට් එකක් කරන්න ඇති, ලේබර් මැනේජ්මන්ට් කරන්න ඇති, ඇඩ්මිනිස්ට්‍රේෂන් කරන්න ඇති, සූර කන ඇති හොඳට දන්නවා. ඌට ඕනේ ගණක් ගෙවනවා. අද මුළු ලෝකෙම 267 දෙනයි කියනවා ලෝකේ ඉන්න CEOs ලා ඉන්න. ඔක්කොම ව්‍යාපාරවල ඉන්න මේ chief executive officer ප්‍රධාන විධායක නිලධාරි. උන් ටික තමයි ලෝකයන් හටවන්නේ. උන් ටික ඔක්කොම අයිති කරලා තියෙන්නේ පවුල් හතක මිනිස්සුන්ට කියලා කියනවා. උන් ටික තමයි අපිට අවුරුදු 20කට න්‍යාය පත්‍ර හදන්න. උඹලා මේවා කන්න ඕනේ, මේවා අඳින්න ඕනේ, මේවා රස විඳින්න ඕනේ, මේවා අහන්න ඕනේ, මේවා දකින්න ඕනේ කියලා ඔක්කොම තීන්දුව කරන්නේ ඒ ටික. ඉතින් ඒක පිළිබඳ ගවේෂණය කරපෙකේ කියන ඇත්තද වරු දන්නේ. මේ මිනිස්සු උර්ග වර්ගයේ જાතියක් කියලා. මකර වර්ගයේ જાතියක්. නාග වර්ගයේ જાතියක්. උන් කැමති නැහැ මිනිස්සු දිනනවාට. ඒ නිසා අපි උන් දෙන මේ ලනු කන්නේ අපේ තියෙන කුහක කමනේ. අපි අපේ දේශීය ක්‍රමයට අපි අපේ අම්මා තාත්තා කියන විදිහට අපි අපේ පරිසරයට හැඩ ගැහෙනවා කිසි කොහකකමක් නැහැ. අපි මේ පරිසරය අතහැරලා නගරයට යන්න යෑමෙන් නගරය අතහැරලා දියුණු රටවල් වලට යන්න යෑමෙන් අර යකුන්ගේ නම් වන්දට ගොදුරු වෙනවා අපි. අර අපන්සුන්ගේ මලපුරුවටයි ගොදුරු වෙන්නේ. මේ නිසා තමයි ස්වරූපෙ වෙන්නේ. සාමාන්‍යයෙන් කියනවා මම දැන් මෙතන ඉන්නේ. මම දැන් මෙතන ඉන්නේ මිනිහට මොනම කෝකකමක් ඇත්තෙත් නැහැ මොනම කෝකකයක් කොක ගන්නත් බෑ. ඒ තරම්ම ජපමන්ත්‍රයක් මේක. ඔය සියලු ජාත්‍යන්තර පුඩු වලට අහු වෙන්නේ නැති ජපමන්ත්‍රයක් මේක. බුදුජානසේක දෙන්නේ සල්ලි වලට නෙමෙයි. නිකන්. ඒ නිසායි අපිට මේක තුච්ච වෙලා තියෙන්නේ. මොනවා වුණත් නිකන් දුනොත් වැඩක් නැහැ. අද ඉස්කෝල වලට යන්න බැරි එක ටියුෂන් පන්ති ගිහම පාස් වෙනවා. මොකද ඒ? සල්ලිද නෙහිඳා. ඒක දිනවනේ පැය ගන්න මෙච්චරයි ගන්න තියෙන්නේ කියලා. එතකොට පාස් වෙනවා. මෙහිදී ඔපරේෂන් කිරුවට හරියන්නේ සිංගප්පූරු ගිය ගමන් සනීප වෙනවා. ඒ මෙච්චර ගණන් ගෙවන්න ඕන මෙච්චර බුක් කරන්න ඕන මෙච්චර ටිකට් එකට ඕනේ යන්න ඉස්සෙල්ලා සනීපයකට. අඩු ගන්න ගිහිලා කීයද කියන්නේ ඔය ලෙඩේ මේකයි ඉංග්‍රීසි නමක් කියන්න පුළුවන් අහවල් දොස්තර එංගලන්තේ ගියේ මම මම සිංගප්පූරුවේ ගියේ ඌට මේ කඟ වෙන වගේ තනියඟ නෙමෙයි අන් දෙකක් එනවා. ඔතෙන් තමයි අපි අපේ දරුවෝත් යොමු කරවන්න හදන්නේ. මේක තමයි කුහකකම් කියන්නේ. පොඩි උන්ට තේරෙන. පොඩි උන් අපි වගේ තාම කුහක වෙලා නැහැ. ඒක මේ ලෝකේ ආර්යයන් වහන්සේලා ඉන්නවා. උන්වහන්සේලාට තේරෙනවා මේ නටන නැටුල මොනරණ නටන වගේ පිල් විදහන්න විදහන්න පස්සේ ගියේ. නිකන් පිල් දෙකෙන් පස වාගෙන හිටියන මොනර ලස්සනයි. නටවන්න යනකොට තමයි පස්සේ ඉන්නේ. නිසා කුහකකම වසන් ගන්න පුළුවන් එකක් නෙවෙයි. අසුචි වගේ, මුත්‍රා වගේ. ඒ නිසා අපි සබ්‍රක්‍මචාරින් වහන්සේලාට වහංගු වෙලා සාක්ෂි වෙලා මේකට කියනවා ප්‍රත්‍යවේක්ෂාව කියලා. උන්වහන්සේලා හරහා අපි පිළිඹු වෙනවා. අපිට දක්වන ආකල්පහරහා. ඒ පිළිඹිඹුවට හරීම සංවේදී වෙන්න. කියන්න බෑ මේ සම්මන්ත්‍රණ ඔක්කොම රහත් වෙලා නැහැ. ඒගොල්ල මේ මට අනුකම්පා කරන අදහසින් නෙමෙයි කටයුතු කරන්නේ. නමුත් ඒගොල්ලන්ට නොකර බෑ. Taman කරන වැඩේට ගලකට රබර් බෝලෙන් ගහපම පොලාපයින්නවනේ. ඒ වගේ Tamanගේ ක්‍රියාවලට ඒගොල්ලන්ගෙන් අපිට හම්බෙන ප්‍රතිචාරයක්. ඉතින් ඒගොල්ල දැනනවත් භාවනාවට ආපු ඇත්තනේ. තනි තනියම හිත අනේ උන්දලා කියන දේ අහලා මම මේ කවුරුත් නලවන්න පිනවන්න නෙමෙයි මගේ ප්‍රകൃතිය දක්වන්න කියලා නික්කුහෝ නිප්පිපාසෝ කාම පිපාසාවේ පීඩිත වුණාට පස්සේ ඌට හැමදේම වළංගුයි. ඒක සාධාරණීකරණය කිරීම ඕන විදියට කම හැබැයි අල්ලපු ගෙදෙට බෑ මම කෙරුවට ප්‍රශ්නයක් නෑ. අපි ළඟ තියෙන අන්න වගේ අවනීතියක්. මම මේ කොයි වැරද්ද කෙරුවා ප්‍රශ්නයක් නෑ. මොකද මගේ කාමේ සන්තුලනකට බෑ. මගේ පුතා දරුවා අල්ලපු ගෙදර කට්ටිය මුස්ලිම් කාර්යකරු කතෝලික මිනිස්සු බෑ. මේ මගේ ආනේ කාම විපාසයෙන් පීඩිත වෙච්ච සත්‍යය නොකරන අමන මඩ මරි මෝඩකමක් නෑ. නමුත් අහන්න ගියාම ඒ සියල්ලම සාධාරණීකරණය කරනවා අර හාමුදුර කෙනෙක් හිටියලු උපාසකම්මත් එක්ක රැයට ඇඳේ බුදිය ගන්න. ඉතින් හදිස්සියේ ගිහිල්ලා ඇඳේ ඉඳලා නැගිටලා එන ගමන් මේ සිවුර දාපු දැන් නෙමෙයි උපාසකම්මගේ සාහරිය පොරවගෙන උදේ පාන්දර ඇවිල්ලා තියෙනවා. ඇවිල්ලා මේ දායක වෙනවලු පාන්දරම ලුණු කැඳගෙන. ඉතින් දායක වෙනකොට හොඳට නිසා නිදිමර ගාතේ අර සාරියත් තොරණ අතු ගන්නකොට උපාසකවත්ලු හාමුදුරනේ මේ මොකද්ද මේ නිල නිල සාරියක් අඳගෙන කියලා ඇහුවලු. හාමුදුරුවෝ තොටුවිට බලනකොට බොලේ බලන තියෙන නිල පටකයක්. ඊට පස්සේ මේ හාමුදුරුවෝ ඉර නගින්න ඉස්සලා ગાථා 600 සලෝකෙන් කිවලු නිල පටක දර්ශනය කියනක අහලා තියනවාද? අහලා නැත්නම් අහපන්. ඔබ මේ දන්නේ නැති දේවල් වලට චෝදනා කරන්න යන්න එපයි කියලා ગાථා 600ක් සලෝක 600ක් කිවලු මේ නිල් රෙද්දක් අඳගෙන ඉන්නේ කිය ආනිසංශ. වටිනාකම ඒ ગાත බැඳෙන්නේ හිටගෙන. කිසිසලෝකවල අඩුපාඩුවක් නැහැ. ව්‍යාකරණ ඔක්කොම හරි හිටගෙන නීලපටක දර්ශනය කියලා වෙනම ગાත තියෙනවා. අද දේශපාලනඥයෝ අපි කරන දේශපාලනදී අපි කරන හැම කතාවක්ම නීලපටක දර්ශනය කරනවා. කරන්න තියෙන යඩකම කරලා කවුරු හරි ඇස්තචමනසේ කිව්වොත් ආම්සනක දිවුරක් නෙවෙයි නිල් රෙද්දක් කියලා. හා එන අහගනින් නිල් රෙද්දක් අදින එකේ තියෙන ආනිසංස නොදැනුවත්කම නිකන් තැන්තන් වල ගිහිලා අන්තියක් අන්තියක් ගන්න චෝදනා කරනකොට ඔන්න බලාපන් නීලපටක දර්ශනය කියලා. මෙවට කියන කාම පිපාසාවට ආවට පස්සේ එන්නේ තින් වැලි. ඕනයක් එක ගන්න. ඒ නීතියෙන් අපි අනික් කට්ටිය කියන්නේ එයාට බෑ. එයා රටේ නීතියට යන්න ඕනේ. ආයතන නීතිය යන මට නම් ප්‍රශ්නයක් නෑ. මම ඒකා අධිපති. මම ඒකාධිපති නීතියක් තියෙනවා. ඒ මොකක් නිසා මේ කාමෙන් ආතුර වුණාට පස්සේ අපිට තේරුම් ගන්න වෙනවා අනික් මනුස්සත් කාමෙන් ආතුර වුණොත් ඒ මනුස්සට ආයේ අම්මා අප්පා පේන්නේ නෑ. හොඳ නරක පේන්නේ නැහැ. එහෙව් ලෝකෙක මමත් කාමෙන් ආතුරලා ඉන්න ගමන් තව කෙනෙකුට ඇඟිල්ල දික් කරන්න. එහෙම අයිතිවාසිකමක් හෝ එහෙම විධායක බලතලකමක් කිසිසේත්ම සාසනයේ නැහැ. අපිට තේරුම් ගන්න පුළුවන් මේ මේ කෝකියා කාම පිපාසයෙන් පීඩිත වෙලා වරක රජුරුවන්ගෙන් සම්මාන ලබන්න ලස්සනට වෙලා දෙනවා. ඊට පස්සේ ඒක තේරෙන්නේ නැද්ද කියලා බලන්න රජුරවන්ට රළුපරළු දෙය දෙනවා. ඒ දෙකම නැති වුණොත් තීන්දුවට එළිවුණා රජුරන්ට රස තෘෂ්ණාව නැහැ කියලා. රජුරන්ට දිවක් නැහැ කියලා. ඊට පස්සේ රජුරන්ට රොස්පරොස් දීලා ගෙදරට ගෙනියන හොඳ ටික. ඒතකොට රජුරන්ට කල්පනා වෙනවා මේක මං ඉස්ලාම් දාසේ ස්තුති කරලා තෑග්ගක් දුන්නා නම් මේ ජවනිකා එකක්වත් දකින්න වෙන්නේ නැහැ. ඊපස්සේ දෙවෙනි දවසේ මිනිස්සුන්ට අස්කරාන ඒත් මේ ජවනිකා ලබින්න වෙන්නේ නැහැ නේ. ඊට පස්සේ දවස් ගාණක් මේ මිනිස්සු ආවට ගියාට උල දෙන්න කන ගමන් රජුරෝ කල්පනා කරාට කෝකියාට කඳුලක ධර්ම අවබෝධයක් වෙලා තියෙනවා. මේ ජවනිකාවේ 50ට 50 ජවනිකාව බුද්ධ විඳපු කෝකියාට කඳුලකවත් ධර්ම අවබෝධයක් නැහැ. ඒ මනුස්සයාට පේන තියෙන්නේ අනේ රජුරෝ කලකිරිලා මම නිසා කලකිරිච්ච බව දන්නේ නැහැ. මම කරපු දේ පාඩමක් වෙච්ච බව දන්නේ නැහැ. රජුරන්ගේ ඥාන ශක්තිය හොඳ නිසා යෝනිසමනස්කාර නිසා රජුරෝ දැනට කාම ප්‍රවාසයට වැටෙනාට පස්සේ ඔය අපිත් එක්ක කිට්ටුවෙන් ඇසුරු කරන හැම කෙනාම ඔච්චරයි. හැම කෙනාම කෝකියෙක්. ඒගොල්ලෝ කරන්නේ මේ අපිට සලකන්න ඕනට නෙවෙයි. මේ හරියට වැඩ කරලා තෑගි ගන්න, එහෙම නැත්නම් වැඩ වෙන්නඳ, එහෙම මේ කාර්යව සුබසිද්ධිය නෙවෙයි. අපි හිතනවා එහෙම නෙවෙයි මේ වන්ට මේ ඔක්කොම හරි කියලා පදම හරි ගියේ මගේ පිනට මං ගැන හිතා බලා කටයුතු කරනකොට එක්කෙකුටවත් තව කෙනෙක් ගැන හිතා බලා කටයුතු කරන්න වෙලාවක් නැහැ. ඌ ඉන්නේ ගිනි අඟුරක් අතින් අතට මාරු කරගෙන. ඉතින් කරන හරියක් කරන්නේ මායාව විතරයි. ඒක කියලා කරපුවා ඉවරනේ. මේ උඹේ බර උසනදී මට මගේ බරවත් උසන්න බැරුව ඉන්නේ. ඒ නිසා මට උඹට උපස්ථාන කරන්න බෑ. උඹ මට උපස්ථාන කරන්න බෑ. උඹ උඹේ වැඩ ටික බලාගන්න. මම මගේ වැඩ ටික බලාගන්න අපි දෙන්න ඕනේ මේ සෙල්ලම ගිනියමු කියලා. ඒ බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා මේ දෙන්නෙක් ගුරු රැගෝලය දෙන්න සර්කස් පෙන්වනවා. ගුරුන්නාංශයේ උණ ගහක් කරේ තියාගෙනවලු. ගෝලයා ඒ උණ ගහ දිග උඩට නැගලා ඒ පොඩ කඳ බැලන්ස් කරනවලු. ඉතින් බැලන්ස් කරනකොට මිනිස්සු දැකලා සන්තෝෂ වෙලා සල්ලි දෙනවලු. ඉතින් ගුරුනාංශ කිව්වලු උඹ බලපන් මගේ බැලන්ස් එක. මම බලන්න උඹේ බැලන්ස් එක කියලා. ඊට පස්සේ ගෝලයා කළු සර් සර් සර්ගේ බැලන්ස් එක බලාගන්න. මම මගේ බැලන්ස් එක බලාගන්න. කියලා. ඊට පස්සේ බුදුහාමුදුරුවෝ අහනවා මේ දෙන්නයි කවුද හරි කියලා. ගුරුනාංශ කියනවා ගුරු ගෝලයාට උඹ මගේ බැලන්ස් එක බලපන්. කරට නගිනකොට දඟලන්න එපා. උණ ගහ පෙරළුව මට අල්ලන්න බෑ. මම උඹ පරිස්සම් කරන්න පුළුවන් තරම් අල්ලන්නම් කියලා. ගෝලයා කියනවා එහෙම නෙමෙයි ගුරුනාංශේ. ගුරුනාංශේ දන්න ක්‍රමයට ගුරුනාංශක බැලන්ස් එක බලාගන්න. මම මගේ බැලන්ස් එක බලාගන්න. ඉතින් එහුවට පස්සේ සංඝයා වහන්සේ බුදුහාමුදුරුවෝ කියලා මේ ගෝලයාගේ අදහස තමයි අදහස. අපි එකට ජීවත් වුණාට උඹ උඹේ අරසාව බලාගන්නේ. උඹේ බඩගෝස්තර උඹ බලාගනි. මේ මගේ මට උපස්ථාන කරන්න හදනවා කියලා අනම්මන කියලා බීබෝ කරන්න යන්න එපා කරන්න බෑ. මේ පද්ධතිය හදලා තියෙන්නේ එහෙම නෙවෙයි. අපි නම් හිතාන තියෙන්නේ එහෙම නෙවෙයි. අනේ මේ අම්මා දරුවා වෙනුවෙන් මේ සියල්ල කරනවා කියලා. නැත්නම් ඕගොල්ලෝ දන්නවද නීතිය හැටියට දරු ප්‍රසීතියේදී අම්මට එන දුක වැඩිකම නිසා දරුවා විසින් අම්මා විසින් දරුවා මැරුවට අම්මට නඩු නැහැ කියලා. එංගලන්තේ නීතිය. ඒ නිසා අම්මා යටින් තමයි දරුවා මැරෙන්නේ. ආදරෙත් එහෙම තමයි. පොඩ්ඩ වැරදුනාට පස්සේ තීන් තනින් මිරිකලා කුසි වලට දානවා. ඒ නිසා ඔය එකම කාසිය තමයි දෙපැත්ත තියෙන නිසා වැඩි සෙනේ දබරටයි මහ වැත්ත උලඟටයි කියලා. එක එක්කනාගේ වැඩ බලා ගන්න ගියාම පේන සෙන් නිකන් දෙකොල්ල තරහ වෙලා ඉන්නවා වගේ. තරහක් නෙමෙයි. මේ තණ්හා පිපාසාවක් නෑ. අය එක එක්කෙනෙක් එක එක්කෙනෙක්ගෙන් මේ මොනවද කියන්නේ? එක එක්කෙනෙක් එක එක්කෙනෙක් සුදු තින්ත ගාලා උපමට්ටම් කරන්න හදන්නේ තමන්ගේ තින්ත ගාලන්න තමයි. ඒ බව කෙලින් කිව්වට අපි බුදුහාමුදුරට හරියට දොස් කිව්වා. හරීම තුප්පහි ධර්මයක් දේශනා කරේ. හරීම ආත්මාර්ථකාමී ධර්මයක්. හරීම කැත දේවල් කතා කරේ. බුදුහාමුදුරක කැත වුණත් මේකයි සත්‍යය. ඔබ බටහිර ලෝකයේ නීචේ, ෆෙඩරික් නීචේ පැහැදිලිවම කිව්වා මේ ලෝකේ තියෙන්නේ කුටි කඩා ගැනීම. ඒක අපි පිළිගමු. ඒක තමයි දර්ශනය කියන්නේ. ඒ වෙනතු මේ හිත සුව පිණිස ආරයට මෙයාට කියන කතා ඔක්කොම නිකන් නැලවිලි විතරයි. කුට්ටි කඩ කෑම විතරයි මේ ලෝකේ තියෙන. ඒක පිළිගන්නම කියලා මිනිසයාට කිසි කෙනෙක් පිළිගත්තේ නැහැ. මැකියෙවිලි ඉතාලියේ පැහැදිලිවම කිව්වා රාජ්‍ය පාලනේ බලය ලැබෑනි සඳහා ඕන දෙයක් කරන්න පුළුවන්. කරන්නෙත් එච්චරයි. මේ ඉන්නකම් කුණු කුඩේට විසිකලා අර පොත ඉන්නේ මරණයට පස්සේ ලෝක සාහිත්‍යයේ පළවෙනි පොත බවට පත් වෙනවා. බලේ තහවුරු කිරීමට අපි කටයුතු කරා. ඉතින් කිව්වා මොකෝ ඇති වැඩි. ඒකේ තියෙන සත්‍ය දැක්කහම මොකෝ මේ අනුන්ට මේ හිතසුව පිණිසයි රට ජාති ආගම් පිණිසයි කියලා කිව්වනම් ජඩේ. කිව්වනම් බොරු මේ ඌවත් ගලවෙන්නේ නැතුව අනුන් ගලවන්නේ කොහොමද? මඩේ ඉන්නේ කවෝ තව මඩේ ඉන්නේ කොහොමද? ඒ වගේම නිම්මක් හෝ මකු වෙන්න එපා අනුන්ගේ ಗುಣ මේ මකලා දාන්න එපා. අපිට අපිට කැපිපේන්න ඕනේ නැත්නම් ප්‍රසිද්ධ කෙනෙකුට බැනපු ගමන් වැඩි කරයි. ඒ තමයි පුවත්පත් අලයි කරන්නේ. ප්‍රසිද්ධියට ගිහිල්ලා පණින හුද්ද දක්ෂයෙකුට. ඒක පාරටම ජනප්‍රිය. මේ ළඟදී මම දැක්කා මේ Hindu මේ අපිට කියන්නේ හොඳ සංස්කෘත දන්න මිනිසෙක් රබින්ද්‍රනාථ tagore හොඳටම බැනලා ඉන්දියාවේ. මෙයා මොකද්ද කරලා තියෙන්නේ මේ ගීතාංජලි කියලා පොතක් ලියුවාට ඒක මේ සංස්කෘත භාෂාවෙන් ඉංග්‍රීසියෙන් දාපි විතරයි කරලා තියෙන්නේ යාර කිසිම කලාත්මක හැඟීමක් ඇති මිනිහෙක් නෙවෙයි මටත් ගීතාංජලි තියෙනවා මටත් ඔක පරිවර්තනය කරන්න පුළුවන් මේ මිනිසා නිකන් බොරුවන්නේ මේ ජාත්‍යන්තර මේ නොබෙල් ප්‍රයිස් දුන්නේ කියලා ඒ ඔක්කොම ලහටලා බලන්නේ අපෝ මූ ඒකට රමින්ද්‍රනාත් ආගොට තොඩින්නේ එකයි කරලා තියෙන්නේ හොඳ දක්ෂයෙකුට ප්‍රසිද්ධිය පැනපු ගමන් මේක තමයි අපි නිතරම කරන පොඩි හොන්දියා බලනකොට වැඩ කරනකොට උන් අරයාගේ මෙයාගේ වැරදි කියන්න හරිය ආසයි. ඒ කියන්නේ උගේ ඇතුලේ මොකක් හරි දට්ටු වෙලා. ඒකට අරයාගේ වැරද්ද මෙයාගේ වැරද්ද කියාගෙන එනවා. මේ සෙල්ලින්ද උඹට වෙන්නේ ඕන දෙයක් වැරද්ද උඹට මොකද්ද කියන්න තියෙන්නේ? දැන් මට කියන්න දෙන්න බලන්නකො අරයා මෙහෙම කරනවා මෙහෙම කරනවා. උඹට වැඩන්නේ උඹට කොන්තරත් දීලා නැහනේ. අපි හැම වෙලාවෙම මේ මකු බව නිසා බුදුහාමුදුරන්ගේ දොස්තරත්. ඒ මොකක්වත් නිසා නෙවෙයි තමන්ගේ අඩුපාඩුකම් ටික නිසා. ඒස හොඳම වැඩේ තමයි Taman gadu පාටික මකන්න නම් දැනට කීර්ති නාමයෙන් දිනාගෙන ඇති කෙනෙකුට දෙකක් කට වචන ලුණු අපුල් නැතුව කතා කරපු ගමන් බොහෝම ජනප්‍රිය වෙන්න පුළුවන්. ඒක අද කාලේ ජනමාධ්‍ය හොඳටම ප්‍රයෝජන ගන්න දෙයක්. ඉතින් ඒ නිසා අපේ තුල තියෙන පත්‍ර බැලිලා හරහා කරන්නේ මකුකමට බොහෝදමිලා. නිවුස් බලනවායි කියලා කියන්නේ ටෙලිවිෂන් එකේ ඔය මකු භාවයේ කියන ජඩයන්ට සම්මාදම් දීලා. ජනමාධ්‍ය නැතුව බෑනේ අද අපිට. ඒකේ අපේ අපේ අවධානය ගන්න ප්‍රසිද්ධ කායවරු විවේචනය කරලා. නිර්දයිත විවේචනය කරලා. ඌ පස්සේ හිරේ යන්න පුළුවන් නමුත් ඌ ජනප්‍රිය මිනිහෙක් විදිහට හිරේ යන කෝටි ගණන් ගෙවන බොරු කිව්ව එක ප්‍රශ්නයක් නැහැ. ඌ ජනප්‍රියභාවය ලබලා. අපි මේවා කියවන්න පුදුම ආසයිනේ. රේස් වල රේස් කොලේ කියනට වැඩි ආසාවෙන් ඔය පත්‍රය කියවන රේස් තානේක දැකලා තියෙනවා පොල් ගහට ඉන්දියා කරා මොකක්වත් දන්නේ අරක කියවන හැටි. රබර් ගහකට බුදියාගෙන අහවල් අස්සයාගේ අම්මගේ තාත්තගේ විස්තර හිතන් දාන්න. ඉංග්‍රීසි බෑ. ඊට හපන් ඔයගොල්ලෝ ගෙදර ගියා. පත්‍රේ ගත්තාම තේක නිවෙනවා තේරෙන්නේ නැහැ. හරි මොකද අර අර එක එකාගේ කුණු කන්දල් කියලා කියනවානේ. ඉතින් මේවට උදව් කරනවා කියන්නේ මකකම්. ඉතින් අපිට තම්බෝවේ. <laughs> බුලත් පිටෝතාගෙන කඩදාසි වලින් එහෙම ලස්සන ලස්සන කැලි තියෙනවා. ඉතින් අපි සමාජලාට ඉඳගෙන ඇඳේ ඉඳගෙන බලාගෙන ඉන්නවා මෙන්න අද අද අපිට හම්බෙන ටිකක් පහු වෙලා හම්බෙන පත්තරේ. මේකේ තියෙන මේ මකුකම පිළිබඳව එක එකාට මඩ පියාපාර. ඇත්තට මේ දෙන්න කතා වෙලා කරන්නේ. ගුටි ගණ එක්කනක් දන්නවා. ගහන එක්කනක් දන්නවා. හැබැයි බලාගෙන ඉන්න අපි අහු වෙලා. මොකද හේතුව අපි කුණට කැමති. අපි බත් කනකොට කරුවල කැල්ල කැපෙනවට කැමති. උම්මලකටයක් කැපෙනවා කුණු රහ නැත්තම් නිකන් සිංගි ගඳ නැත්තම් නිකන් ඊයේ ඊයරා ඊයේ කුරුක ගොම්බලාත් එක බත් කාපු අතහරි ඉඹලා බත් ගන්න පුළුවන් නේද? අතිය හොදන්න නැතුව හිටපුවාම කෙනෙකුට එනවනේ ගොම්බලා ගන්න ආ ඒ ටික හරි ගමන්නේ. ආහනේ වගේ තමයි මකු ගතිය පිළිහුඩු ආගේ. ඒ නිසා ඒක ටික සම්ප්‍රබ්‍රහ්මචාරින් වහන්සේලා අතර මයිලඟ මකුකම තියෙනවා කියලා ප්‍රසිද්ධිය කියන්න පුළුවන් අපිට. එහෙම නැත්නම් අපිට මේ එකට ඉන්න ඕනකම නැහැ. ಗುಣ මකුකමක් තියෙනවා. අපි ලොකු සාන්තින කාලේ කිව්වා බුද්ධඝෝසාචාර්යන වහන්සේලා බණින එක හරි ලේහි වැඩේ කිව්වා. මොකද තේරවාදයේ විසින් කරු කටයුතු උත්තරමෙන් වහන්සේ නම උන්වහන්සේට බැනපුවා එක දවසින් බුද්ධ ආගම දන්නවා ත්‍රිපිටකය දන්නවා අටුවාවට බයින කෙනෙක් කියලා කියන්න පුළුවන් මාත් ඉස්සර හරියට බැලලා තියෙනවා අර වචනේ වුණාට පස්සේ මට ලැජ්ජා හිතුණා ඉස්සර ඉස්සර මම ගත්ත ගමන් අටුවාවට බයිනවා මොකද මම ත්‍රිපිටකය දන්නේ මම පොරක් කියලා පෙන්නනවා නමුත් විදුක සාචාර්ය වහන්සේ ළඟ තියෙන දැනුම් සම්භාරයේ කඳුලක් අපි ළඟ ඉතින් ඒක බොරු දැනගන්න ඒක ප්‍රශ්නයක් නෑ. වැරද්ද තියෙනවා නම් කිව්වට කමක් නෑ. ඒක ප්‍රසිද්ධියත් කියන්න ඕනේ, පස්සෙත් කියන්න ඕනේ, ඉදිරියට කියන්න ඕනේ. අවල් තැන දෙන අවල් එක තමයි මම කියන්නේ පොදුවේ නෙවෙයි කියලා. අන්නේ වගේ මේ මකු භාවයේ අයින් කරගන්න කවමදාකවත් අනිව ජීවත් වෙලා බෑ. ඔය ඒකචර ජීවිතයත් එක්ක මකු භාවය අයින් කරන්න බෑ. මකු භාවයේ එන්න අපි බજારයකට යන්න ඕනේ. අපි කට්ටියත් එක්ක ඉන්න ඕනේ. ඉන්නකොට තමයි අපිට තේරෙන්නේ. ඒකට තියෙනවා මක්ක බව නැතුව විවේක වෙන්නම් ඒකචාරී ගතිය හොඳ හැබැයි කෙලස් කැපෙන්නේ නැහැ. ඒකචාරීව ඉඳලා කක්කියට ගිය ගමන් තේරෙනවා අපි අතර තියෙන කුට්ටි කඩා ගැනීමේ හැකියාව අරයා හොඳයි මෙයා නරකයි කියාගන්න ගතිය. නිසා ඒකට එන්න දෙන්න ඕනේ. <clears throat> කියලා බලන්න ඕනේ මේක ඒ මනුස්සයාගේ නුගුණයක්ද නැත්නම් මගේ නුගුණයක්ද කියලා. ආන්නේ විතර බලනකොට තේරෙනවා මේ මකුකම අංගගෙන හිටියොත් අපායට යනවා සංසාරයට යනවා. මකුම සබ්‍රක්මචාරින් වහන්සලත් එක්ක ඇසුරෙන් වටපිළිවෙතින් මතු වුණොත් තුවාල සනිපේ. ඒකට මකුව හංගන එක නෙමෙයි මේ කියන්නේ මකුකම කියන මේ දුර්ගුණය වටපිළිවෙත තමයි මේකට අපිට තියෙන හොඳම වැඩි. අපි දැන් සරුවච්චන් වහන්සේට ඊටාම පිරිසුදු භාජනයක හොඳට හොදලා ලස්සන පෙරන ලද වතුර කඳුලක් පැන් භාජනයක් දීලා පූජා කරනකොට බුදු ගුණයක් නේ අපි අගය කරන්නේ. මේ වාජනයට සලකනවත් බයක්වත් මේ gadol වලට සලකනව නෙවෙයිනේ. ඒකට ඒක හරහා අපි බුදුහාමුදුරන්ගේ ಗುಣ ಗುಣ ප්‍රකාශ කරන ගතියනේ තියෙන්නේ. බුදු ගුණ භාවනාවක්නේ. ඒකේ අනිත් පැත්තනේ මකුකම ඔය තියෙන එකක් ගිහිල්ලා ඔය බුදුහාමුදුර ගාට තියෙනවා. මොකද බුද්ධ පූජා ආචරණ තවද නැති නිසා. නමුත් ඒක මේ මේ ගුණයක් සලකලා කරන්නේ. ඔය gadol වලට පූජා කළ වැඩක් නැහැ. අපරාධය අහක දානවා කෑම කියලා අපි මකුකමක් පෙන්වනවා. ඒ දෙකේටම උග්‍ර වේට යන්නේ නැතුව අපි දැනගන්න ඕනේ. උන්වහන්සේලා අපිට දීපු මේ ධර්මයේ නිසානේ අපි දැන දෙන්නේ. ඒ නිසා අපි පුත්‍රජානනාංශ ආදී උත්තරමනේ ගුණ ප්‍රකාශ කරනවා. ඒක අමාරු නෑ. නමුත් ඊට පස්සේ නාරහතන් වහන්සේලාගේ අපි ආචාර්ය වහන්සේලාගේ ගුණ ඉච්චර නෑ. අපි ඒව ප්‍රකාශ කරන ගතිය හරහා තමන්ගේ ගුණයටම අගීවීමක් වෙනවා නැත්නම් තමන්ටගේ ගුණයක් වෙනවා. ඒ නිසා ගුණමකුකම කියලා මේ කියන්නේ නිම්මක්ඛෝ කියලා කියන්නේ ගුණමකු නැති. මේකට අනිත් පැත්තම මුදිතාව. ඒක තමයි අනුමෝදනාව කියන්නේ. අපි වැඩක් කරුවට පස්සේ ඔක්කොටම පින්පවුනවා. මේ උදව් කරපු අයට විතරක් නෙවෙයි. හතුරුකම් කරපු අයටත් පින්පවුනවා. කොටින්ම මාරයටත් පින් දෙනවා. ලේසි නෑ. ඔය ওই මාර තනතුරු උනත් වැඩි කාලයක් කරන්න බෑනේ. හරියට ජොබ් එක කරන්නේ නැත්නම් අස් කරනවනේ මිනිහා. අස් කරන්නේ නැන්නේ කවුරක්වත් මාරයව. දැන් ජොබ් එක හොඳට කරනවා. ඔය හරියම ප්‍රජාතන්ත්‍රවාදී මිනිස්සෙක්. කිසිම කෙනෙකුට දෙකක් දිහා සලකන කෙනෙක් නෙමෙයි මාරය. ඒ නිසා ඌටත් දෙන්න ඕනේ. පිම්ගේ පිම් පිටිලත් කියන්තර දානවා පිංගම් කරලා ඉන්න මැෂින උඹත් ඔය ජොබ් එක කරගෙන හිටපන් නැත්තම් අලිය අවුලක් වෙනවා මේ ආර්ථිකයත් කඩා වැටෙනවා මාරේ ආයිනුවත් වේ. ආයෙ ඡන්ද තියන්න එපා ආයෙ මාරේපත් කරන්න එපා. මම බරපතල වැඩ. ඒ නිසා උඹත් ඔය ජොබ් එක කරන බලයන් කියලා ඉතින් උගෙමුත් පුංචි අනුකම්පාවක් තියෙනවා. ඒ නිසා ඒකට කියන්නේ মালටිප්ලයි ඉෆෙක්ට්. වැඩක් කරනකොට හැම කෙනාටම කෑල්ල කෑල්ල යනවා. ගොවිය ගොවිතැන් කරනකොට කුරුල්ලටත් කණ්ඩායම් අනේ කත්තංග ගියනත් හම්බ වෙනවා. ඩිමෝල් කාර්යයටත් යමක් හම්බ වෙනවා. මුදලාටත් යමක් හම්බ වෙනවා. පවන් නැති මිනිහට <clears throat> හාල් ටිකක් හම්බ වෙනවා. ඒ කියන්නේ ගෝවියා කරන කටයුත්ත සමාජ පැවැත්වෙන හැම කෙනාටම උදව්. අන්න ඒ වගේ ගුණමකකම නැත්තම් අපි මිනිස් පවුලේ සමාජික මිස මගේ අම්මගේ දරුවෙක් නෙවෙයි. ඒ තමයි කාල් මාක්ස් කිව්වේ සහෝදර කතාව. ඔක්කොම අපි සහෝදරයෝ. සම සමාජය. සම සමාජේ නෝ මකුකම නැති මනුස්සයෙක්. ඒ අයියා මල්ලි කියලා කතා කරාට ඔක්කොම අපි ඔක්කොම සහෝදරංගල් තමයි. සහෝදර ගතිය එන්න පටන් ගන්නවා. ඒ වගේම නිද්ද නිද්දන්ත කතාව මොහෝ. කසාව කියලා කියන්නේ කහටට. අපි සංඥා මේ සිවුරට දාන පාඩ කියන්නේ කසාව වත්සේ කියලා. සුදු රෙද්දක් විවරණ කරනවා. අන්න වගේ මේ විවරණ කරලා පෙන්වන්නේ ඒ විවරණ වුණාට පස්සේ ප්‍රියමනාපයක් එන්නේ නැහැ. මේ කහ පාට රෙද්දට ඇඳුම් මොස්තර නැහැනේ. ලෝකේ තියෙන හොඳම ලස්සනම ඇඳුමනේ. <clears throat> මේකේ බුදුරජාණන්සේ අනිත් පැත්තක් පෙන්නනවා. අනික් කට්ටිය රෙද්ද කහපාට කරලා නැති උනට ඒගොල්ලන්ගේ වචනය කසටයි, ක්‍රියාව කසටයි, හිතවිලි කසටයි. එයාගේ හැම කායික වාචික මානසික හැම කටයුත්තක්ම කසටයි. ඒ වගේම තමයි ඒ කෙනාගේ රාග ద్వේෂ මොහ කැළවිච්ච ගෑවිච්ච නැති මුකුත් නැහැ. ඒ නිසා ඒ කෙනා නික්කසාව මෝහෝ Tamange මෝහේ නිසා අපි මේ කහට ගා ගන්න හැටි කක්ක ගා ගන්න හැටි අසුචි ගා ගන්න හැටි කෙලස් ගා ගන්න හැටි දිහා බලන්න පටන් ගත්තොත් ක්‍රියාවත් නොවි පේන්නේ නැහැ. ඔය නීවරණ ටික යටපත් කරන මෙහෙම භාවනා කරන යනකොට කිසිම කහටක් පේන්නේ නැහැ. ඒතකොට කෙලස් කැපෙන්නේ නැහැ. කෙලස් කැපෙන්න අපි සමාජයත් එක්ක සෑහෙන වෙලාවක් ගත කරන ගත කරනකොට අපිට පේනවා මනාපමනාප ආර්යා මට මෙහෙම කියනවා මෙයා මෙහෙම කරනවා එතකොට තේරෙන පටන් ගන්නවා ඒක එයාගේ පැත්ත වගේ මගෙත් තියෙන මොනවද අඩුපාඩු වගේක් කහටත් තියෙනවා අන්නේ කහට නැති භාවයට යන්න 100ක් නම් යන්න බෑ අඩු කරන්න කරන්න ඕනේ කියන අදහසත් පුදුමාකාර නිල්ලෝ ලූපෝ කියන එකම තමයි ලෝ ලූප ගතියක් නෑ මම දැනට කහට තියෙනවා පළක දැන්න මොකද්ද අඩුපාඩුවක් තියෙනවා. මගේ වචනේ, මගේ ක්‍රියාව, මගේ හිතවිල්ල එnde end end මේ කාසාව නික්කාසාව කාසාව කියලා කහට කහට නැති එකක් වඩපත් කරන්නේ. අන්නේම කල්පනා කරවුවට පිට කෙනෙක් කල්පනා කරන්න අපිට ලාභයක් නැහැ. මං වෙනුවෙන් මගේ අම්මා කල්පනා කරකට වැඩක් නැහැ. ශාස්ත්‍රුන් වහන්සේ කල්පනා කරකට වැඩක් නැහැ. ගමේ පන්සලේ හාමුදුරුවෝ කල්පනා කරකට වැඩක් නැහැ. මට කල්පනා වෙන එක ඔය ඔක්කොම වෙනුවෙන් කණියුතුකම. අද අපි වෙලා තියෙන දෙමාපියෝ කල්පනා කරන දරුවන්ගේ වහට නැති කරන්නේ. හාමුදුර කල්පනා කරනවා. දායකයෙක් හරිය නැති කරන්නේ. දොස්තර කල්පනා කරනවා. ගෝලයා ලීඩාවේ කහට නැති කරන්නේ. රජුරෝ කල්පනා කරනවා. අටවැසියෙක් කහට නැති කරන්නේ. නමුත් ඔය කියන එකෙක් ළඟවත් පිරිසුදුකමක් නැහැ. කවදාකවත් ඒක කරන්න බෑ. බුදුජානක කියන්නේ එක එක කරාන කියනවා උඹලා උඹලා ගාව කහට තියෙන බව දැකපල්ලා. ඒකත් හරි වැදගත්. දැකලා නික්කසාව. කහට නැති තැනට යන්න අදිෂ්ඨාන ශක්තියක් හරගනවා නම් ඒ කෙනාට සිද්ධ ටික ටික ටික ටික කාට ගැළවිලා යන පටන් ඒකට කියන්නේ සල්ලක්ඛය කියලා. පෙන්සලක් කුල් කරනවා වගේ කැපි කැපි යන පටන් ගන්නවා. පත් වෙන ඊටපන්තමක ඊටි උණු වෙනවා වගේ පැච්චෙනවා වගේ ඒ කාට ටික ටික ටික ටික කැපි කැපි යන පටන් ගන්නවා. අනේ යනකොට වෙහෙසයි. හැබැයි Tamanට තේරෙනවා මේක ගෙවම් කරන්න නැතුව හිටියෝ සංසාර කරයි. එනිසා මේ කසට දැන ගැනීම චාටු මිනිස්සයා, චපල මිනිස්සයා වසංගනවා. සත්ත සත්පුරුෂයා අගය කරනවා නේ භාවනා කරන නිසා මට මගේ ලෙඩ රෝග ටික පේනවා කහට ටික පේනවා ඒක මේ ප්‍රසිද්ධ තැන්වල කුණුව දන්න යන එක නෙමෙයි කතාව ඒක නැති කිරීම සඳහා කටයුතු කරනවා එතකොට ඒ මනුස්සයා ළඟ තියෙන ආශව ධර්ම ඒ කියන්නේ අර රාකලයක තියෙන රාමණ්ඩි වගේ තියෙන මණ්ඩි මිදලා තියෙන ආශව අර මතුවෙන මතුවෙන දුර්ගුණේ නැති කිරීමකට කටයුතු කරනකොට નિરાශව තත්ත්වයට එන්න පටන් ගන්නවා ඒක නිසා નિરાශව தත්තෙට මේ පෘථග්ජන භූමියේ ඉඳගෙන අමුදරුවන් රකිමින් ඔක්කොම කරමින් කරන්න බෑ. කරගෙන කරන යනකොට යම් තැනකදී පේන්න පටන් ගන්නවා. එහෙම ඉඳද්දි සුදුසුකම තියෙන බව තේරෙනවා. නමුත් ක්‍රමයෙන් ඒ සම්මා කම්මන්ත සම්මා ආජීව සම්මා වායාම කියන මේ කටයුතු සම්මා කම්මන්ත සම්මා වාචා සම්මා ආජීව කියන කටයුතු සුද්ධ කරන සුද්ධ කරන යනකොට අර කියන විදිහේ කාසාවකත් ගතිය අයින් වෙලා කහට ගතිය අයින් වෙලා ආශ්‍රව ධර්ම ගෙවෙන්න පටන් ගන්න එක පේන්නේ. කවදාකවත් යෝගාවචරයට පේන්නේ නමුත් මේ කටයුතු වලදී ඒක සහතිකයක් එන්නේ. තමයි මේ ලෝකයේත් එක්ක තියෙන ගැටුම් අඩු කරලා එnte ente ente ente ඒකචාරී ජීවිතයකට යනවා. අය කලබලකාරී ජීවිතේ සමාජ ජීවිතේ ඉන්නකොට ආදර්ශය ගන්නවා. හැබැයි ඒ ටික සිද්ධි කරගන්න, මන්දි බස ගන්න, අවක්ෂේප කරගන්න විවේක වෙනවා. ආයෙ ටිකක් ලෝකයේත් එක්ක ආය විවේක වෙනවා. ආන්නේ විදියට රත්තරණක් සුද්ධ කරනකොට වතුරේ දානවා, ගින්දරේ දානවා, වතුරේ දානවා, ගින්දරේ දානවා වගේ. මේ ප්‍රතිපක්ෂ ධර්ම දෙකට දැමීම හරහා මේ රණේ මල කපන්නාසේ රන් කරුවෙක් කැපීම සිද්ධ වෙන එකට කියන්නේ මේ નિરાසෝ નિરાසයෝ ආශව ධර්ම අයින් වෙන්න පටන් අර ගන්නවා. සබ්බ ලෝකේ භවිත්වා මේ සඳහා පරියංකේ විතර පාවිච්චි කරන්න එපා. මේ සඳහා සක්මණ විතර පාවිච්චි කරන්න එපා. මේ සඳහා භාවනා නොකරන අනික් වෙලාව විතර පාවිච්චි කරන්න එපා භාවනා මධ්‍යස්ථානයේ. මේ සඳහා භාවනා මධ්‍යස්ථානයේ ඉන්න වෙලාව විතර පාවිච්චි කරන්න එපා. ඉදිර ගියාමත් අනිකුත් පාපතරයන් එක්ක හිටියත් සර්වචන් වහන්සේ හරි පසේබුදුරජාන් වහන්සේ නමකට හරි එක්කෝ රහතන් වහන්සේ නමක එක්කෝ ආර්යයන් වහන්සේ නමක හිටියත් කිසිම වෙලාවක හිතන්න එපා මම අරසයි කියලා. තමන් තුළ ඒකලස් තියෙන තාක්කල් මේ හැම ගැටුමකින්ම එහෙම නැත්නම් හැම දෙබසකින්ම හැම sannivedanayකින්ම මේක තීරුම් ගන්නා සුළු ගතියට ගියොත් යම් මට්ටමකට ගියාට පස්සේ ධර්මයේ විසින් මේක කරලා දෙන්න පටන් ගන්නවා. එතකොට තේරෙනවා මේ සඳහා එන්නේ එන්නේ ඒකචාරී වීම නැත්තම් මගේ වැඩ ටික මම බලාගෙන ඉන්න එක මිස මම අරයාගෙන් මෙයාගෙන් මට මේක වෙයි කියලා හිතන තාක්කල් ඒක ධර්මයක් වෙන්නේ නැහැ. ඒක හරියට මේ ආර්ථික කටයුතු බැංකුවට බාර දෙනවා, නීති කටයුතු ලේකම්ට බාර දෙනවා, ලෙඩ ටික දොස්තරට බාර දෙනවා. මෙහෙම කරලා කටයුතු කරන ලෝකයක් නේද අපි හදලා තියෙන්නේ. එහෙම නැත්නම් ජීවිත රක්ෂණයට බාර දෙනවා මේ අනාගත පරපුර බලන එක. එහෙම නැත්නම් ආයුධ වලට බාර දෙනවා. අරසාව මේවා අමනකම්. මේවා මරිකම්. බුදුජානක කියන්නේ සියල්ලම Taman මේ මම දැන් මෙතන මොහ කියන මොහොත තුලයි තියෙන්නේ. ඒක වැඩි වැඩියෙන් එහෙම ගත කරනකොට මම දැන් මෙහෙම මෙතන කියන මොහොතේ ඉඳලා සෙනක මැද හිටියත් එච්චරම කලබල වෙන්න දෙයක් නැහැ. මම දැන් මේ මෙතන කියන මොහොත ඇතුළු සම්පූර්ණ හුදකලාවක වන වනපන වන සීනාසන වනපන්ත ගිරිගු ආශ්‍රයක හිට ප්‍රශ්නයක් නැහැ. ආහන ඒක දිනු කරනකොට තමයි තේරෙනවා මේක කැමැති වෙන්නේ මේ ඒකචාර ජීවිතේ කැමැති වෙන්නෙම සත්පුරුෂයන් විතරයි. අසත්පුරුෂයන් එක කොන්වීමක්, තනිවීමක්, රහෙන් තල්ලු කිරීමක් කියලා පේනවා. සත්පුරුෂයාට උනත් ඒක පේන්නේ බුදුන් කිව්වට පස්සේ විතරයි. බුදු කෙනෙක් නැතුව පරතෝ වර්තෝ ഘോഷයක් නතු වෙන්නේ නැහැ. එනිසා අපි බලාගෙන ඉන්නවනේ කොයි වෙලාවක හරි මේ සමාජශීලී පෞල් අමුදරුවන් රකින්න ජීවිතයක ඉඳලා ඉන්නද්දිම මේ විවිධකර කියන ආශාව බලලා ඒක හරින මගේ ක්‍රියාවලිය ප්‍රතිපදා හරින එන්නේ එන්නේ කාය විවේක චිත්ත විවේක වැඩිනවා. ඉතින් පැවිදි වුණාට පස්සේ උගදෙනෙක් හිතනවා මේක ඉබේම හම්බ වෙයි කියලා මොනවා විශ්වාසද? අද ලංකාවේ ඉන්න සංඝයා වහන්සේලා අරගෙන බලන්න කී කී දෙන් කී දෙනාද විවේකයේ ගරු කරන්නේ අඩු ගන්න ගිහියන්ට විවේකයේ ගැන කතා කරන්න කීයෙන් කීයද කීයෙන් කී දෙනාද විවේකයේ අනුමත කරලා ආදර්ශ ජීවිත ගත කරන්නේ අයි සංඝයා සංඝයාද කියන්නේ ආමංගල්‍ය අධ්‍යක්ෂකවරු කියලා කවුරු හරි මැරෙනකම් බලා ඉන්නවා මේ පාංශකූලෙට දෙන්නේ හත් දවසේ දාන්නට කවුදද කියන්නේ කියන්නේ තුන් මාසේ දාන්නට යන්නේ. ඉතින් මඟුල් ගෙදරට ගිහිල්ලා මයික් එක අතර ගත්තාම මලගෙදරට ගිහිල්ලා පට්ටන්දර සේරම කියෝ. ඉතින් කාටවත් ගෙවන්න ඕනේ සංඝවංශනාවක් ගත්ත ගමන් උත්සව සංවිධායකයෝ ආමංගල්‍ය අධ්‍යක්ෂකවරු දැහෙන්න ගෙවනවා. හැම පවුලටම එක අධ්‍යක්ෂකවරයෙක් ඉන්නවා. තුන්න සංඝයාද බාරණ තියෙන කටයුත්ත. බුදුරජාණන්සේ කිව්වේ මේ මැරිච්ච මනකුළු තියෙන සෝවනකට ගිහිලා බලාපන් මේ මේ මිනිහක් අල්ලන්නේ මේ නටන්නේ. උඹත් ඇවිදින මලමිනියන්නේ මොනවද මේ කටයුතු කරන්නේ කියලා. එනිසා ගියෝ ඊතාලේ ඉන්නවා තට්ටේ ගෑවම චූරක් කඳගත්තා වැඩේ ජාම් බෙහෙරයි කියලා මොන බොරුද. ඒකට කිසිම ආදර්ශයක් අපේ සංඝයා පෙන්නන්නේ නැහැ. අපේ සංඝයා ගිහින්ද වැඩිය ඇස්සෙදකම් කරයි, නසත්තර බලයි, චිත්තවසක සුවඳ දූපේ සුරා සූදු අතහැර. ඔන්නෙන් අපි ළඟට මෙච්චර පිටියල්ලෙන් කීයක් හරි දෙන්න ඔක්කොම කරලා දෙන්න. එහෙම නැත්නම් තියෙන ග්‍රහපලු නැති කරලා පිටරට යන්න අපි හොඳ නැගතක් හොයලා දෙන්න. සූපයක් ගන්න හොඳ නම්බරයක් කියලා දෙන්න. ඔන්න අපි අද පෙන්වන දේ. ඉතින් ඒක ඒ අතිමාන ගිහිකම හොඳයි. හැබැයි දෙගොල්ලටම මේ ඒක ඒක ජීවිතය හොඳ වුණාට මේක මේ පොඩි පරහකට තියෙන මේකේ පසේබුදු ජාන්මාන්තරට හේතු කරන එකයි. මේ පසේබුදු ජාන්තර හේතු කිරීම මාර්ගය හඳුනන සූත්‍රය අපි අත ඇවිල්ලා තියෙනවා. අපි කරන්න තියෙන මේක පුළුවන් ප්‍රමාණය පසේබුදු විලා හරි කමන්නේ මේ සංසාරයෙන් ගොඩ වෙනවා. හොඳයිනේ. නමුත් මේ බුද්ධ ශාසනයක් තියෙන කාලේ ඒක පැහැදිලිවම ශාවක බෝධියට ගන්න පුළුවන්. ඒ නිසා මේක කොන් කරන්නේ නැතුව අදහස අරගෙන අපි ඊ යතින් බලනකොට දැනට සෑහෙන පියවර රාශියක් තිබ්බ වීරයෝ කියලා කල්පනා කරා. අපි ගත කරන ජීවිතයේ එච්චර සෙල්ලමක් නෙවෙයි කඹය විදිනවා වගේ වැඩක් අපි කරන්නේ. හරියට මේ මේ දැලි බිහින් කිරි කන වැඩක් අපි කරන්නේ. මේ මේ කාම ලෝකේ නිල්ලෝලූප ලෝකේ නේ ලෝලූප ලෝකේ අපි මේ ගත කරන්නේ. ඊයත් තාම අපි මරුවේ නැතුවට අතප්පයක් ඇති නැතර ස්තුතිවන්ත වෙන්න. මේ ලෝකයට. අපි මේ ගත කරන ජීවිතය අනිවාර්යයෙන්ම ලෝකයට අභියෝගයක්. ඒ නිසා අපි මේ ජීවිතය තවදුරටත් තනවා වඩාගෙන මේක ඊගාව પરම්පරාවටත් මේක කලහක්ක් බව පෙන්නලා උන්දලාටත් ආදර්ශයක් කරගෙන ගත කරන ගත කරන ජීවිතයේ මොත් චිත්තක්ෂණයක් පාසා වස්තු කාමෝ කාබාසිනිය කරන්නේ නැතුව ප්‍රයෝජන සලකලා අර පිරිමැස්සෙන් පාවිච්චි කරලා ආදර්ශවත් ජීවිතයක් ගත කරනවනේ ඒක මේ මරණයන් මැත්තේ හෝ නිවනෙන් මැත්තේ නෙවෙයි. ධිට්ඨ ධම්ම වශයෙන්ම සුකේලවන දෙයක්. ඒකට හොඳටම ධන කුවේරයන්ට තේරිලා තියෙනවා. විමීද ගන්න පුළුවන්කම ලොකු සැපක්. අරණ්‍යක කැලේක ඉන්න පුළුවන්කම ලොකු සැපක්. මිනිස්යන් අතර අනිත් එක මාව මරයි කියලා බය නැතුව මේ කවුරු හරි තම්බලා දෙන බතක් කන්න පුළුවන්කම ලොකු සැපක්. කවුරු එල්ල දෙන පැදුරක පුළුවන් පුළුවන් ලොකු සැපක්. ඔය පොහසත් මිනිස්සු කුවේරය උඩින් යන්නේ අභිඥා කියලා හිතන්නේ බය. සුද්ධ බය. පොළොවේ යන්න බෑ. අපිට නම් යන්න නැති හින්දා අපි පයින් යනවා. යන්න පුළුවන් නම් අපිත් කැමති හෙලිකොප්ටර් එකේ යන්න, ප්ලේන් එකේ යන්න. නමුත් අපිට මේකේ ලැබිච්ච උරුමයක්. ඒ නිසා අපි ඒ උරුමය පාවිච්චි කරලා බුද්ධ පුත්‍රයන් බාටපත් වෙලා හැකිතාක් මේ ඒකචාරී ජීවිතය ගත කරලා කඟ වේනගේ තනියඟ වගේ බුදුජානනාංශ පෙන්නපු ආදර්ශය ගත කරන මේ කිසිම කෙනෙකුට කිසිම අඩුවක් නැහැ. අවශ්‍ය කරන ආකල්ප සම්පත්තිය තමයි. ඉතින් ආකල්ප සම්පත්තිය බණ දේශනා කරන බණහන අප සියල්ලටම එකසේ ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්ම දේශනාවේ නිමාව සටහන් කරනවා. ශිළු දිනාටම තෙරුවන් සරණ වේවා කියලා ප්‍රාර්ථනා කොතනද අපි අවශ්‍යතාවයේ අනුව සුළු වේලාවක් ගත කරන්න බලාපොරොත්තු වෙනවා දේශනාව මතින් හෝ දැනට හිතේ තියෙන කාරණා මතින් හෝ ධර්ම සාකච්ඡාවක් වෙනුයි ඉතින් කාට හරි ඒතාවතා ආදී ගාථා සජ්ජානා කරන්න ඉස්සෙල්ලා සාකච්ඡා හොඳයි කිලුවත් හොඳයි කියලා හිතෙන ප්‍රශ්නයක් හෝ ධර්ම මාතෘකාවක් හෝ ප්‍රකාශයක් තියෙනවා ධර්ම සාකච්ඡාවක නාමයෙන් ඉදිරිපත් කරන්නයි කියලා මම කරුණාවෙන් ඉල්ලා සිටිනවා නැත්නම් එක්තාවට රාජිකා භවන ධ්‍යාන කරලා දේශනා සංසතිවාරේ සමාප්තයි. පුස්තාවතාතමේ චී සම්බතං කුඤ්ඤ සම්බතං සම්බේ දේවා නුදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා එක්තාවතාතමේ චී සම්බතං කුඤ්ඤ සම්බතං සම්බේ භූතානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා සම්පදං සබ්බේ සත්තානුමෝදන්තු සම්ප සම්පත්ති සිද්ධියා ආකාශත්තා චුම්මත්තා දීවානාගා මෛත්‍රිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු ශාසනං ආකාශත්තා චුම්මත්තා දීවානාගා මෛත්‍රිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු ඉදං හෝනාති නමෝතු සුඛිතා උපසම්පදා උපසම්පදා